ඉතින් ඒ ධර්ම දේශනාව සඳහා ඉස්සරහින් අපි මාතෘකාව වශයෙන් තියාගත්තේ ਸਰවචනාසේ විසින් දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේම සඳහන් වෙන මේ චූල වේදාල සූත්‍රයයි ඒක සත්තු නවංග සත්තු ශාසනයේ වේදාල වශයෙන් නැත්නම් ගැඹුරු ව්‍යාකරණ ධර්මයක් වශයෙන් සඳහන් වෙනවා මේක අත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ බුද්ධ භාෂිතයක් වශයෙන් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක් වශයෙන් නමුත් පද සර්වචනාංශේ පසුව ඒක අනුදැනව දාලා නිසා ශ්‍රී මුකේට නොනැඟුවත් මේක බුද්ධ භාෂිතයක් වශයෙන් පස්සේ සංගීතකාරක මහරහතන් වහන්සේලා පිළිඅරගෙන තිබුණා. මේ සඳහා පසුබිම ඉතිහාසයේ ඉතිහාසයේ වශයෙන් නැත්නම් ජාතකය එහෙම නැත්නම් උපත්ති වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ਸਰුවත්න ශාසනයේ ਸਰුවත්නස වැඩ ඉන කාලේ හිටපු ඒ ධම්මදින ආත්මහිතින් වහන්සේ විසාක උපාසක කියන දෙපළ අතර ඇති වෙච්ච ධර්මමය සංවාදයක්. ඉතින් මේ දෙන්නගේ ඉතිහාස බලුවොත් මේ දෙන්න විවාහ වෙන්න කලින් පැවිදි වෙන්න නැත්නම් මේ ශාසනය වෙනසලා පැවිදි විවාහකව හිටපු අඹු සමියෝලක්. ඉතින් විශාකතුමා සරුවචනාංශ නිතර නිතර ආශ්‍රය කරමින් බණහමි ගත කරා කතාවේ හැටියට එතුමා අනාගාමි ආර්ය ශ්‍රාවකෙක් බාටපත් වෙලා ගෘහ වාසය පිළිබඳව කලකිරිලා තමන්ගේ ඒ පුරාණ දූතිකාව නැත්තම් ඇඹුවට සම්දින්නාවට සඳහන් කරනවා තාදුටත් මේක මට කරන්න බෑ නිසා මම අරණ්‍යගත වෙනවා කියලා. ඉතින් එතකොට විසාකා මේ වෙනස දකින්න ධම්මදින්නාව කිසියම් ඒ වගේ <clears throat> නික්කම සංකල්පයක් වෙන්නේ නැතුව නිකමට වගේ තමනොත් පැවිදි වෙනවා. එයා ගිහිල්ලා කෙලිම ඇත්තටම භික්ෂුණී ආරාමයක පැවිදි වෙනවා. ධම්මදින්නාව විසාකතමෝ තෝමා සුපාසකෝයි ඉන්නේ. ඉතින් පසුව මේ ධම්මදින්නාව අරියත් අරියත් ඵලයටපත් වුණාට පස්සේ විසාක උපාසකත්වයට සැකයක් පහළ වෙනවා මෙතුමිය ශාසනය කලකිරීලා මේ ඇවිල්ලා ඉන්නවාද? එහෙම නැත්නම් ඇත්තටම පැවිදි වෙච්ච එකේ පළපරොජන ලැබලා තියෙනවද කියලා. අන්න ඒ මතය දැන ගැනීම සඳහා කරන කෙනෙහිල්ල කරස් ප්‍රශ්න ඇසීමක් සාකච්ඡාවක් තමයි මේ වෙල චූල විදාල සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ. ඉතින් ඒකදී මුල්ම මුල ප්‍රශ්න කීපයකදී චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රශ්න කීපයක් අහනවා. ආහනාන ප්‍රශ්නෙට ඒ ධම්මදින රහත්මේ නින්දාංශේ ප්‍රශස්ත එහෙම නැත්නම් ගැළපෙන හොඳම ප්‍රබුද්ධ උත්තර ලැබෙනවා. නමුත් විසාකතුමා දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන කෙන සාකච්ඡාව. ඉතින් ඒක ඇත්තටම දැන් කාලේ ඉන්න අපට ලොකු ධර්ම සංග්‍රහයක් වෙනවා. අපි විසින් ඇසිය යුතු ප්‍රශ්න රාශියක් එතුමා අහනවා. ඒ වගේම ධම්මදින තෙරින්නාංශේ ඒ බොහෝම විචිතුරුව උත්තර දෙනවා. ඉතින් පසුගිය වාර කීපෙදීම අපට අපි ඉදිරිපත් කරගත්තේ එකම වගේ එකම ප්‍රශ්නයක පළු පතුරු කොටස් ඒ අනුව අද අපි දේශනාවාරේ දේශනාවලියේ තම වෙනි දේශනාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පසුගිය වාර කීපෙම ඇහුවේ නැත්තම් අපි ඉදිරිපත් කරගත්තේ මූලික ප්‍රශ්න එකයි කතං චාවුසෝ කතං පනයේ සක්කාය දිට්ඨි හෝති. ආර්යවෙනි මේ සක්කාය දිට්ඨිය වෙන්නේ කොහොමද? නැත්තම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද වෙන්නේ කොහොමද? මේ පිළිපද ප්‍රශ්නේ. ඉතින් එතකොට ධම්මදින්නා රහත්තරින්නාච කියනවා ඉදාවුසෝ විසාක අසුතවා පුචුජනෝ මේ බණ නැහුවා වූ ධර්මයට විවෘත නොවුනා වූ පෘථග්ජනයා ආර්යනාථලා දැකලා ඒ වගේ හැසිරීලා ඒ පිළිබඳව Tamanට තැකීමක් පළපුරුද්දක් නැහැ. සත්පුරුෂයන් දැකලා සත්පුරුෂයන් ආශ්‍රය කළා පළපුරුද්දක් නැහැ. එහෙම කෙනා මේ පංචස්කන්ධය එක එකක් වශයෙන් මේක මමය, මේක මාගේය, මේක මගේ ආත්මය කියලා ගන්නවා. අන්න ඒක තමයි එතකොට මේ ස්කන්ධ පහ පාදානස්කන්ධ පහක් පාටපත් වීමෙන් සක්කාය දිට්ඨියක් ඇති වෙනවා කියන එකයි පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ ඉතුරු පළුවේ ප්‍රශ්නට තඩි උත්තරේ ඉතුරු පළුවේ සුතව ආර්ය ශාවකෝ. එහෙම නැත්නම් අසුවිරු ඥානයත්තා වූ ආර්ය ශාවක තුමා තෙමේ මේ උපාදානස් මේ පංචස්කන්ධේ පංචස්කන්ධ වශයෙන් තේරුම් අරගෙන ස්කන්ධ පහ වශයෙන් ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඒ වගේම මේ චන්ද රාගයක් ඇති කරන උපාදාන වෙන්න දෙන්නේත් නැහැ. ඒක නිසා එවැනි දක්ෂයෙක් මේ සක්කාය දිට්ඨියට අහු වෙන්නේ නැහැ. නැත්නම් මේ සක්කාය දිට්ඨියන් ගැටේ ගහගන්නේ නැහැ, හිර කරගන්නේ නැහැ කියලා. ඉතින් යනවා අද අපිට මේ 9 වෙනි දවසේ 9 වෙනි දේශනාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංස්කාර ස්කන්ධයයි. සංස්කාර කියන පංචස්කන්ධයේ තියෙන රූප, වේදනා, සංඥා, සංස්කාර කියලා තියෙන හතරවෙනි ස්කන්ධයයි කඳයි කයයි ඒ අනුව නැත්නම් ඒක නොදැනීම තුලින් කොහොමද මේ මූලික ප්‍රශ්නේ නැගෙන සක්කාය දිට්ඨිය මතුවෙන්නේ ඒක දැන ගැනීම තුලින් කොහොමද සක්කාය දිට්ඨිය ලිහෙන්නේ කියන එක තමයි අපි දවසට මාතෘකා කරගන්න යන්නේ මේ සංස්කාර කියන ಪದය ඇත්තටම ප්‍රශ්නයක් මතුවෙන සමාජලාවට දැනට ලෝකේ පවතින ලොකු ඉල්ලුම නිසා අවබෝධය නිසා මේක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ගියාම ප්‍රශ්නයක් මතුවෙනවා මොකද්ද මේක පාවිච්චි කිරීමේ පරිවර්තන කියන හොඳ හොඳ වචනේ කියලා. ඉතින් ඒක බලනකොට පාලි වචනයම තමයි සංස්කාර කියලා මේක සංස්කෘත වචනට යනවා සංඛාර කියලා පාලි වචනය යනවා. ඉතින් මිශ්‍ර සිංහලේ අපි මේ දෙකම පාවිච්චි කරනවා. ඒ නිසා අපිට ඒ රූපකේ රූපේ එහෙම ගත්තාම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර්ථ වශයෙන් ගන්න ගියාම පාලි ත්‍රිපිටකේ පවා විවිධ අර්ථ ඡායාවල් මතු කරනවා. ඉතින් මේ සියරම අර්ථ ඡායාවල් අනුව ඉංග්‍රීසියට දාන්න ගියත් ඒකේ ඒක තේමාවකට ගන්න අමාරුයි. ගොක් අතුයිටි විහිදි පැතිරිච්ච වචනයක්. ඒ වගේම තමයි එකකින් ඇති වෙන ප්‍රශ්නත් නැත්නම් සංස්කාර පටලවා වටහා ගැනීම නිසා ඇති වෙන ප්‍රශ්නත් බොහෝම විචිත්‍රයි. ඉතින් මේ නිසා කර්මය ප්‍රධාන වශයෙන් ඇති වෙනවා. ඒ වගේම කර්ම විපාක දීමේදී මේක ක්‍රියාවත් වෙනවා. ඒ නිසා මේ පදය තේරුම් ගැනීම විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම අත නෑර නැත්තම් මග නරින්න බැරි විදිහට හම්බ වෙන දෙයක්. නමුත් ඒකේ තියෙන විවිධ අර්ථ ඡායාවල් නිසා පූර්ණ සුතමේ ඥානයක් හෝ පූර්ණ මේ චින්තාමේ ඥානයක් ලබා ගැනීම පවා සුළු කාලෙකින් කරන්න අමාරුයි. ගාක් කල්යනවා ඒක තීරුම් අරගන්න. ඒ නිසා අපි උත්සාහ කරනවා මේ දවසේ ධර්ම දේශනාවේ අපේ ගමනට අතුදවක් වෙන විදිහට ඒකට කිතාක් අර්ථ ඡායාවල අර්ථ ભેද ඇති කරගන්න. අපි සාමාන්‍ය මෙහෙම එක පැත්තකින් ගත්තොත් රූප ධර්ම කියන ඒවා ප්‍රධාන වශයෙන්ම උපාදා රූපත් මේ මහා භූතත් මහා භූතයන්ගේ උපාදා රූපත් කියලා මහා භූත හතරත් ඒ වගේ හේව නැලි වගේ කියලා ඉක්කන්න පුළුවන්. ඊට පස්සේ නාම ධර්ම ගත්තාම ඒ නාම ධර්මයන්ගේ චිත්ත චෛතසික කියලා ප්‍රධාන දෙකකට කැඩෙනවා. හිත තමයි නාම ධර්මයන්ගේ අධිපති ප්‍රධානියා. නමුත් එයා ක්‍රියාත්මක කරනකොට ඒවා ක්‍රියාත්මක වෙන්නේ හිතවිලි වශයෙන්. චෛතසික චිත්ත චෛතසික වශයෙන්. මේ චෛතසික අහුලලා අටුවාවට එනකොට නැත්නම් අභිධර්ම විග්‍රහයට එනකොට 52ක් කියලා සීමිත ගාණක් පෙන්වන්න උත්සාහ කරගෙන තියෙනවා. අන්න ඒකේ ඒ අටුවා විස්තරයකට නැත්නම් අභිධර්ම විස්තර ගත්තොත් මේ 52කින් චේතනා වේදනාව කියලා කියන චෛතසිකයක් ඒ වේදනාව සංසාර ගමනටත් නිවනටත් තද බල බලපාන නිසා ඒ චෛසිකේ පමණක්ම වේදනා ස්කන්ධයක් වශයෙන් වෙනම සලකනවා. ඊට පස්සේ ඒ වාගේම තද බල සම්බන්ධතාවය පවත්වන චෛසික තමයි සංඥාව. ඒ සංඥාව තනිකරම වෙනමම සංඥා ස්කන්ධයක් වශයෙන් සලකනවා. ඊතුරු චෛසික 50ම මේ සංස්කාර ස්කන්ධයට වැටෙනවා. ඒක නිසා සංස්කාර කියලා කිව්වහම එතන එකක් නෙවෙයි ඉලපතක් ඌරු මිටික් වගේ එහෙම නැත්නම් පන්තියකින් ළමයි කණ්ඩායමක් වගේ 50ක පද්ධතියක් මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා මේ 50ෙදී නැත්නම් 50 වැඩ කරන වෙලාවේදී එක එක වෙලාවට එක එකනා ඉස්සර වෙනවා. පන්තිය මොනිටර් මාරු වෙනවා වගේ. ඒ වෙනකොට අර සංස්කාරයන්ගේ කෘත්‍යය රසය වෙනස් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මේ වත් ත්‍රිපිටකයේ විවිධ තැන්වල විවිධ විදිහට සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ මේ සංකීර්ණතාවය විවිධාංගීකරණය අඩු කර ගැනීම සඳහා මූලධර්මයේ වශයෙන් පිළිගැනීමක් තියෙනවා මේ පන්තියේ මේ චෛසික 52ක් තියෙන පන්තියේ මොනිටර් විදියට නැත්නම් ප්‍රධානියා විදියට වැඩ කරන්නේ චේතනා චෛතසිකයයි කියලා. එතකොට අටුවාවේ නැත්නම් පසුකාලීන සංග්‍රහ ග්‍රන්ථවල ඒක නිකන් ප්‍රධාන වඩුව නැති වෙලාවේදී වඩු පන්තිය ශිෂ්‍යෝ වැඩ කරනවා එතකොට ඒ වඩු පන්තියේ ඉන්න ප්‍රධානම ශිෂ්‍යයා තමනුත් වඩු වැඩ කරන ගමන් අනෙක් පන්තිය මෙහෙවනවා ඒ ශිෂ්‍යයා තමයි චේතනාව වෙන්නේ චේතනාව කියන ಪದේ අපි සිංහලට එහෙම දාලා තියෙනවා චේතනා කියලා. එතකොට මේ චේතනා කියන ಪದය මෙතෙන්ට ඉස්මතු කරගත්ත නිසා අපිට පුළුවන් ඒකෙන් කෙලිම ත්‍රිපිටකයෙන් අහුලන්න චේතනාම්බිකවේ කම්මං වදාමි කියන සර්වචනාංශිකේ ප්‍රකාශය. ඒක නිසා මේ සංස්කාර තමයි නැතනම් ප්‍රධාන වශයෙන් සංස්කාර තියෙන චේතනාව චේතනාව තමයි කර්ම රස කිරීම කරන්නේ. විවිධ දේවල් කිරීමට පෙළඹීම විවිධ කිරීමට උනන්දුව එළවුම මේ චේතනාවෙන් තමයි ඇති කරන්නේ. ඒක හරියට ප්‍රධාන වඩු ශිෂ්‍යයා තමනුත් ආදර්ශවත් ප්‍රදා මහ වඩුව නැති වෙලාවේදී කටයුතු කරන අතර අනික් අයව මෙහෙවනා වගේ මේ චේතනාව අනිකුත් චෛසික ටික එක දිහාවකට දිශාගත කරනවා. ඒවා මේ මේ ඇතුළ තුල මේ 50 හොඳයි කියා ගන්න සෝබන චෛසිකක් තියෙනවා පහ නරක චෛසිකක් තියෙනවා. ඒ සේරම එක වැඩකට යොමු කරගත්තට පස්සේ මේක එලහරකයි මීහරකයි එකතු කරලා හාන්න හැදුවා වගේ එලහරකා ගොඩට අදිනවා මීහරකා මඩට අදිනවා ඒ නිසා මේ චෛසික ටික ඒ වෙලාවේ සම්මුතියක් වශයෙන් එතන හිටියට ඊගා චිත්තක්ෂණේ සම්පූර්ණ වෙනස් සම්බන්ධීකරණයක් ඇති කරනවා. ඒ නිසා හරිම අමාරුයි මේ කට්ටිය කොයි විදිහට වැඩ කරයිද කියලා කියන්න. ඒ නිසා චපල ගතියක් තියෙනවා. ඒ නිසා કોઈ කර්ම රැස් වෙයිද කියලා හිතා ගන්න බැරි ගැටියක් තියෙනවා. ඒ නිසා මේ සංස්කාරවල තියෙන මේ චේතනා නිසාම සමහර වෙලාවට ਸਰවචාන්සේ අபிසංචේතන අபிසංඛාර කියන පද සමානාර්ථ විදිහට සේදනවා. විශේෂයෙන් සකස් කරන ලද විශේෂයෙන් හිතන ලද කියලා මේ දෙකම එකයි කියනවා. අபிසංඛත අபிසංඛාර අபிසංචේතිත. ඉතින් ඒක නිසා මේ චේතනාව කියන චෛතසිකය අපි ගත්තොත් හුඟක් රට ඒක මේ සංස්කාර නියෝජනය කරනවා. බොහෝ විට. ඒ නිසා මේ චේතනාව චේතනාම් භික්කවේ කම්මං වදාමි චේතනාපූර්වකව මොන දේ කරත් කර්මයක් රැස් වෙනවා. ඉතින් ඒ නිසා මේ චේතනා පිරිසිදු නම් ඒකට අපි කියනවා කුසල කර්ම කියලා. අපිරිසිදු නම් අකුසල කර්ම කියනවා. නමුත් ඒ වගේ දෙක අතර මැද තියෙනකොට හොඳ නරක දෙක නැති ආනින්ජාභි වශයෙන් සංස්කාර රැස් වෙනවා. ඒ නිසා අපි 100න් කියලා හිතමු. එහෙම නැත්නම් දන දන දක දක කියලා ඒ කියනටත් වඩා මෙතන චේතනා කියන එක අදහස් කරන මෙහෙවීමක් සහිතව කරන සෑම ක්‍රියාවකින්ම කර්මයක් රැස් වෙනවා. ඉතින් මේ කර්ම මේ සති කියන චෛසිකේ ඒකත් අතරම මේ සංස්කාර ඇතුලේ තියෙන එකක් සති කියන චෛසිකේ පොත් ලැබීමක් කරේ නැත්නම් කරන වැඩ ගැන පොත් ලැබීම කෙරේ නැත්නම් සාම අපිටම කරලත් සදාචාරයේ ශ්‍රද්ධාව වගේ දේවල් යොදාගත්තේ නැත්නම් මේවා සාමාන්‍ය යන්නේ අකුසල පැත්තට තමයි. ඒක මේ පුතඥන හිතේ ස්වභාවය. හැසිරීමකින් තොරව මෙනේ මෙනේ කියන මෙනේ කිරීමකින් තොරව සදාචාරකින් තොරව ශ්‍රද්ධාවකින් තොරව සිද්ධ වෙන සෑම ක්‍රියාවක්ම කර්ම වෙනවා. මේ අකුසල කර්ම වෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නේ නැති ප්‍රමාණයකට හැම චිත්තක්ෂණයකම අනාගත සංසාරේ භවයේ මේ වැඩෙන්න අවශ්‍ය කරන ආහාර ඉපද වෙනවා. ඒ නිසා සතරාකාර ආහාර ගැන කතා කරනකොටත් මනෝ සංචේතන ආහාර කියලා අපි චේතනාපූර්වක කරන හැම වැඩකින්ම අපි අනාගත සංසාරයකට අවශ්‍ය මුදල් tempatuක් කරනවා. ඉතින් ඒක ඇති වෙන්න මේ ගබඩාවක් තියෙනවා. ඉතින් ඒ ගබඩාව දැක්කොත් එතන දකින්න නම් දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ පුදුම හිතෙයි මේකේ තියෙන්නේ ඔක්කොම සුබ දේවල් නෙමෙයි. මුගක් කලට අසුබ දේවල්. හැබැයි ඉල්ලලා ගත දේවල්. එහෙම නැත්නම් Taman වග වෙච්ච දේවල්. එචි මේ වගකීම අපි සිහියෙන් බුද්ධියෙන් කෙරුවා නම් මෙච්චර නරක දේවල් තෝගයක්. මේ නරක බීජ තෝගයක්. නැත්නම් නරක වසවිස තෝගයක්. නරක කෙලස් තෝගයක්. මේ ගබඩා කරගෙන අපි කොහොමනම් සංසාරේ කෙටි කරන්න කතා කරන්නද එහෙම නැත්නම් අනුන්ගේ දොස් දකින්නද එහෙම නැත්නම් තමන් ගැන තමන් කොහොම වග වෙන්නද ඉතින් ඒ නිසා සතිය පිටවන්න ගිය වෙලාවක කෙනෙකුට වුණත් යම් වෙලාවකට මේක ගැන සුත්තමේ වශයෙන් ඇහෙනකොට හෝ එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් කල්පනා වෙනකොටත් බයක් ඇති වෙනවා මම මෙතෙක් කල් කරගෙන ආපු ඒවා පළ දෙන්න පටන් අරගත්තොත් කොච්චර කාලයක් මට සංසාරින් ඉන්න වෙයිද කියලා ඒකට හේතුව මෙතිකල් අපි අවිධිමත්ව අවිචාරවත්ව මේ සැපසොයාගෙන එහෙම නැත්නම් අපි වග වෙන්නේ නැති චේතනා රාශියක් අනුව කටයුතු කරලා තියෙන නිසා මේ දැනට ගබඩාවේ තියෙන ප්‍රමාණය ගෙවම් කරලා ඉවර කරන්න බැරි තරම්. ඉතින් මේකේ කාලේ තිබුණු ඒ නිගණ්ඨනාත පුත්ත වගේ සර්වඥාන්සේගේ සමකාලීන ශාස්ත්‍රවල කිව්වේ අපි මේ අලුතෙන් කර්ම රැස් කරන්නේ නැතුව කර්ම ගෙවීම කරමු කියලා. කර්ම ක්ෂය කරන ක්‍රියා වැඩපිළිවෙල ගොඩාක් කරන හිටියා මේ අත්තිකිලමතාන් යෝගයේ වශයෙන් කෙලස් තවනවා. කරපු කෙලස් යන්තම් මිටිසල රැස් කරපුවා තව හරින ගතියක්. ඒකට බුදුරජාණන්සේ hina වුණා. එහෙම මේක මේ පොත් බැීමක් කරලා හෝ නැත්නම් මේ සුත්ත මේ වශයෙන් බණකට උන්කන් දීලා තේරුම් අරගෙන තමන්ගේ තියෙන මේ සංස්කාර දැකලා නැත්නම් කෙලස් කඳ දැකලා එකතු කරගත්තා වගේ වං කරන්න ගන්න ප්‍රයත්නයක් ගියොත් ඒ පුද්ගලයා කොහොමඩත් අත්ති කිලමතාන යෝගයට වැටෙනවා තමන් තමන්ට දුක් දී ගන්න. ආත්මය ක්ලාන්ත කරනවා. ඉතින් ඒ අර දේවදා සූත්‍රය වගේ තැන්වල සර්වඥාන්ත පින්න පාතර වෙලා තියෙන නිසා ඒ ආජීවිකයන් තැන්න ගියාම එක්කෙනෙක් වටේට කිනි ගොඩවල් හතරක් ගහගෙන ගිමුත් අවුව පායලා තියේදී ඇඳුම් ගලවලා දාලා ඒක මැද ඉඳගෙන ඉන්නවා කෙලස් තවනවා. තව කෙනෙක් තනි කකුලෙන් හිටගෙන අත් දෙක දිග අරගෙන උලඟ හමන අතර කට අයාගෙන ඉන්නවා ගලක් උඩ කෙලස් තවනවා අලුතෙන් කර්ම රැස් කරන්නේ. ගිවන් කරන හැබැයි මේ සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථානක භාවනා ශාලාක භාවනා කරන යෝගින් වැඩි උංගක් දුක් ගන්නවා. දකින්න කෙනාට මේ උපස්ථාන කළ ඉවර වෙන්න බැරි තරම් සතුටක් ඇති වෙනයි මිනිස්සු ඒ තරම දුක් ගන්නවා. දවසට පැය ගාණක් ඒ අත්කල්මතාණ යෝගයේ දෙනවා. ඒක නිසා ඒ රුක්ෂ ප්‍රතිපත්ති නිසා මිනිස්සුන්ගේ සිව්පස්යෙන් අඩුපාඩුවක් නැහැ. සලකනවා මේ ශාසනයත් පවතින අයගොල්ලන්ගේ. නමුත් ਸਰවචනාංශي උසුල උසුලට ලක් කරනවා. ඉතින් ගිහිලා කෙනකින් අහනවා මේ මොකද මේ කරන්නේ කියලා. ඉතින් ආ ਸਰවචනාංශ කරන සැලකිල්ලක් වශයෙන් කියන අපේ කෙලස්ත වීමක් කරන්නේ අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඒක ඉතිපයි කියන්නේ බෑනේ නරක දෙයක් නෙවෙයිනේ. ඉතින් බුදුරජාණන් අහනවා දැන් කොච්චර කල් භාවනා කරාද මේ විදිහට? ඊට පස්සේ මෙච්චර කාලෙ. ඒකට දැන් කොච්චරක් කෙලස් ගෙවිලා තියෙනවද කියලා අහනවා. තිබිච්ච වෙන් කොච්චර ගෙවිලා තියෙනවද? ඉතින් යාට ඒකට සපෙල උත්තරයක් දෙන්න බෑ. ඊට පස්සේ අහනවා තව මේ වගේ කොච්චර කාලයක් කරන්න ගෙවන්න තියෙනවද කියලා දන්නවා කියලා. කියන්න බෑ. කොච්චරක් පටන් ගන්නකොට account balance එක තිබුණාද කියලා. දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියන ඉතින් මේක කොහොමද එහෙමනම් මේක මේ තාර්කිකව මේ වැඩක් මේ මිනිස්සුෙකුට මේක කරපන් කියලා කියන්නේ. ඒ නිසා එහෙම කර්මක්ෂය කිරීමක් බුදුරජාණන්සේගේ මේ මධ්‍ය මධ්‍යම ප්‍රතිපදාවේ නෑ. නමුත් ඒකේ යම් යම් කොටස් යම් යම් ආකාරයකට මේ වගේ අලුතෙන් කර්ම රැස් නොකිරීමටත් තිබිච්ච කර්ම ගිවන් කිරීමටත් මධ්‍යම ප්‍රතිපදා ක්‍රමයක් බුදුහාරෝ පාවිච්චි කරනවා. ඒ නිසා සීල ශික්ෂාවේදී කියලා තියෙන්නේ සතුන් මැරීමේ චේතන ඇති කරන්න එපා. ඒකෙන් අනිවාර්යයෙන්ම විශාල කර්ම රැස් වෙනවා. ඒ නැත්නම් ඔය සතහට වෙනදී උඹට වෙනවා. ඒකෙම හොරකම් වලේ චේතන පහල කරන්න එපා. චේතනාවෙන්ම කර්ම රැස් වෙනවා. නැත්නම් කර්මය අංග සම්පූර්ණ වෙනවා. ඒ නිසා අන්සතුදී ඒ විදිහට වරදොල ගන්න එපා. කාමීත්‍යාචාරය, බොරු, කේලම, හිස් වචන, පරුස වචන ආදී අපි දන්න ඒ වීතික්කම කෙලෙස් නතර කිරීම සඳහා ඒ සඳහා පහළ වෙන්න පුළුවන් අකුසල් හිතවිලි චේතනා පහළ නොකිරීම තමයි සමාදාය සික්කත සික්ඛාපදේශ කියලා කියන්නේ සිච්ච සමාදන්ව සිල්පද රකින්නයි කියලා. ඉතින් මේ පිළිසට ඒක එච්චරම විස්තර කළ දෙන්න අවශ්‍ය නැහැ. මොකද හැම කෙනාම ඒක පිළිගන්න නිසා. නමුත් ඒ විදිහට වීතික්‍රම කෙලෙස් ඒ කියන්නේ සමාජ නීති උල්ලංඝනය කරන කෙලෙස් පිළිබඳව චේතනා පහළ නොකර ඉන්නවනම් ඒක බුදුරජාන් වහන්සේ කියනවා මේ ඒක ආකාරයක අග්ග දාන මහා දානං කියලා. යම් කිසි විදියට කෙනෙක් සතුන් නොමරන්න, හොරකම් නොකරන්න, කාමීත්‍යාචාරය නොකරන්න, වචනෙන් වෙන අකුසල කර්ම නොකරන්න, මත්පැන් නොබොන්න, වැරදි ජීවන රටාව නොකරන්න චේතනා පහල කරොත් මේකෙන් අනුන්ට එන්න තියෙන විශාල බයක් නැති වෙන නිසා ඒකට අභය කියන වචනේ පාවිච්චි කරනවා. අභය දානයි කියලා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන මේ භික්ෂු විනයෙහි විශේෂ මාර්ය විනයෙහි මේ අබය දානේ අග්ග දානම් මහා දානං යතිදං පානාති පාතෝ පානාති පාත විරමණෝ එහෙම නැත්නම් අදින්නා දාන විරමණය මහා දාන විදියට ඒ නිසා මේ මීචරක කන්ද වගේ දන් දෙනවට වැඩිය නැත්නම් ඒ දන් දෙනවට වැඩිය විශාල කුසලයක් එක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන පූර්වකව මරණ දින සතෙක් නොමැරීම තුලින් නැමෙවිර කරන චේතනාව තුළින් හොරකමක් කරන්න අවස්ථාවක් තිබුණත් සීලය සලකලා නොකිරීම තුළින් මේ විදිහට චේතනා පහළ කිරීමේ විශාල කුසල් දාන කුසලයේ ආසංසන්දරක්ව සිදු වෙනවා. ඉතින් ඒක අරගෙන ඉන්න පිරිසක් නිසා මම එච්චර විස්තර කරන්න යන්නේ නමුත් මේ සීලය මෙහෙම රැකගෙන ඉන්නකොට ඉඳපු ගමන් අපිට මේ කාමච්ඡන්දයක් පහළ වෙච්චාම අමාර විතක කාමිත්‍යාචාරයට පෙළඹෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මස් මාංශ කණ්ඩ හිතේ ඉතුවේ තියෙනවා. හොරකමක් කරන්න හිතේ ඉඳ ඉඳ තියෙනවා. බොරුවක් එලමක් හිස් වචන පරිසචන කියවෙන්න ඉඳ තියෙන නිසා මේ කාය වචන දෙක පමණක් ඉර කරලා ශික්ෂණය කෙරුවට හරියන්නේ නැහැ. ඒ කාමච්ඡන්ද ආදී පරිඋත්ථාන කෙලෙස් නතර කිරීමක් සීලයේ දිගට පැවැත්වීම සඳහා අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් සීල විශ්වාස කරන්න බෑ. ඒක නිකන් කිරිබිම්මල් නැටි කරලා යනවා වගේ අලකොල්ලන්දා කරන කැත්තකින් කැති ගන්නවා වගේ කැඩිලා යන්න පුළුවන්. අන්න එතනදී චේතනාවක් අවශ්‍ය වෙනවා. ඒ නීවර ධර්ම නැති කිරීම සඳහා. ඒකට අපි කියනවා මේ සමත ශික්ෂා සමාධි ශික්ෂාව කියලා. අරකට කියනවා සීල ශික්ෂා සීල අංග සීල ශාසනය කියලා. දැන් එනවා ඒකේ ස්ථිරතර භාවයක් සඳහා සමාධි ශික්ෂා සමාධි අංග සමාධි ශාසනය කියලා. ඒ සමාධි ශාසනයට චේතනාවක් තමයි ඉස්සර වෙන්නේ. හිතට පහළ වෙන්න පුළුවන්. කොටිම කියනවා තමාන්ට දැනෙන්න අනුන්ට නොදැනෙන. තමාන්ට දැනගන්න පුළුවන්. නමුත් පිට කෙනෙකුට නොදැනෙන විදිහේ දේවල් වලට තමයි කියන්නේ කාමච්ඡන්දය කියලා. හිතේ විතරයි පැන නැගිලා තියෙන්නේ. නිකන් නිින්දෙන් අවදිලා විතරයි තාම මනුස්සය නැගිටලා එළියට බහලා නැහැ. ව්‍යාපාදේ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා. දැන් මෙවුවා තමයි මේ නැගිටලා එළියට බැස්සොත් උල්ලංඝනය වෙන්නේ. එහෙම නැත්නම් විතික්‍රමණය වෙන්නේ. ඒ නිසා ඒක නතර කරලා මේක නතර කරන්න ඕනෑ කියලා යම් කිසි කෙනෙක් චේතනා පහල කරොත් භාවනාවක් කරන්න ඕනේ. ඒක චිත්තක්ෂණයක හිත සමාධිගත කරගන්න ඕනේ. ඒක ආරමුණක තියාගන්න ඕනේ කියලා. අනේ එදාට තේරෙනවා. එහෙම අසුතවත් පුතුජණයා ආර්යනාථලා නොදැක කෙනා, තත්පුරුෂයන් නොදැක කෙනාට මොන තරම් අමාරුද කියලා අර නීවරණ මට්ටමේ තියෙන කෙලෙස් යටපත් කරන්න. ඒක මේ සුනාමියකට අහු වෙලා බේරෙන්න හදනවා වගේ. මේ මීචර කියලා ගල පෙරලියා එන වෙලාවක අපි පැනලා බේරෙන්න හදනවා වගේ යට කරගෙන තරාගෙන චප්ප කරගෙන යන තරමේ විශාල බලයක් තියෙනවා මේ නිවන ධර්ම වල. ඒ නිසා ඒ සමාධි භාවනාව කියන්නේ එච්චර ලේසි වැඩක් නෙමෙයි. නිසා ශාසන ඇති කරගෙන මිනිස්සු ගිහි ගිය අතහැරලා කැලියට ගිහිල්ලා සීල සම්පාදනය කරලා අරමුණක් කරන කමඨාන් වඩමින් විශාල ව්‍යාපාරයක් ඕනේ මේ සමාධිය ලබන්න නැත්නම් නීවරණ පිළිබඳව වශීභාවයක් ගන්න. ඉතින් ඒ දේ බුදුහාමර පහළ වෙන්න ඉස්සලා ලෝක වෙලා තිබුණා. මිනිස්සු ඉතින් යනකම්ම මේ කර්මක්ෂය කිරීම හෝ චේතන පහළ නොකිරීම අතින් තුනෙන් දෙකක් ලකුණු අරන් තිබ්බා. නමුත් ඒ සමාධි භාවනාවක ඉන්න කෙනාට සීලය පිළිබඳ සෑහෙන අධිකාරී ශක්තියක් එනවා. මොකද ඒ පුද්ගලයා බොහොම සැලකිලිමත් වෙනවා අර පිටේ වනේ තියෙන මීමා පඳුරාසෙ රින්ගන්න යන්නේ නැහැ. ඌ දන්නවා වනේ රිදෙන බව. ඒ වගේ තමයි සමාධි භාවනා කරන එක නා පුළුවන් තරම් සීල ආරක්ෂා කරනවා. නමුත් මේ මේ දැනට මේ රැකගෙන තියෙන නීවරණයන්ගෙන් තොර අපි කම සමාධි හරිය කිනාට හම්බෙලා තියෙන මේ ditthatama සුඛය භාවනා වාගේ මිරිකලා අල්ලන්නේ නැති වෙලාවේදී කරලයක්. රබර බෝලයක් වතුර යට තියානිනා වගේ. අතහැරපු ගමන් පයින්. ඉතින් යාට තේරෙනවා ඒක නිසා මේකට අවස්ථාව ලැබිච්ච ගමන් කාමච්ඡන්දය විනුවට ඇති කරගත්ත චිත්ත ඒකාග්‍රතාවය කැඩිලා අර යටගේ කාමච්ඡන්දේ ඉන්නේ ඉඳී තියෙනවා. ද්වේෂය වෙනුවට ඇති කරගත්තා වූ ප්‍රීතිචෛසසිකයේ වෙනුව කැඩිලා භාවනා කැඩිලා ආය ද්වේෂයෙන් ඉඳී තියෙනවා. විතක්කචෛසිකයේ වශයෙන් නැත කරගත්ත තීන මිද්දය භවනායෙන් තොරව ඉන්නකොට වෙනදට වැඩි එන්නේ ඉඳී තියෙනවා. ආන්නේ විදිහට මේ නීවරණයන්ගෙන් තොර චිත්ත తত্ত্বය తాවකාලිකක් බවත් తాවකාලික නමුත් ඒක ඉන්නකොට ධිටදම සුඛයක් ලැබෙන බවත් බොහෝ විටයකට අභියෝග තියෙන බවත් නිසා තාම Taman දාස දාසකත්වයක් බැලගතියක් නීච తত্ত্বයක් තියෙනවා. මෙන්න මේක නැති කරන්න ඕනේ කියන එක තමයි ඒ සිද්ධාර්ථ තාපසතුමාට ඇති උනේ කිං කුසල ගවේෂිව කිං සච්ච ගවේෂිව හේව්වේ. ඊට පස්සේ තමයි දැක්කේ අර අනුසය කෙලස් වල වැඩපිළිවෙල. අන්නේ අනුසය කෙලස් පැත්තට යනකොට අර සතෙක් මැරීමේ සංස්කරණ චේතනා කාමච්ඡන්දේ හිතේ පහළ වීමට බලපාන චේතනා නම් අපිට මේ මූණට මූණ දාලා දැකලා ප්‍රകൃතිය අඳුර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. <clears throat> අනුසය කෙලස් කෙලස් ටික අඳුර ගන්න බෑ. ඒක කොහොමද ඒකට චේතනා පහළ වුණේ කියලා? ඒක සචේතනිකව වුණාද අචේතනිකව වුණාද? සසංස්කාරක වුණාද අසංස්කාරක වුණාද? සවිඥානික වුණාද අවිඥානික වුණාද කියලා බලනකොට අමුතුම පද්ධතියක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒ බැලුව බැලමට ඒක මිත්‍රය වශයෙන් পেইන්ට් ඉඳ තියෙනවා නමුත් තියෙන්නේ මිත්‍ර ප්‍රතිරූපක භාවයක්. මිත්‍ර වේශයෙන් පෙනී හිටලා අපිට ඕන කරලා වැඩේ කරගෙන අපි දන්නේම නැතුව අපේ <clears throat> ගිනුමට විශාල ගෙවා ගන්න බැරි කර්ම වර්ගයක් නැත්නම් චේතනා වර්ගයක් අනුසේ වශයෙන් අකුතුල් කරලා තියෙනවා. තොරයරලා බලනකොටයි අපිට තේරෙන පටන් අරගන්නේ ඔටුවට ගේ දුන්නා වගේ මේක ඇතුලේ කවුද ළඟින්නේ කියලා. ඉතින් එතෙන්ට ගිහිල්ලා එතන එතන මේ සංස්කාර තේරුම් ගන්න සංස්කාර සමතේ කරනවා කියලා කියන්නේ මනුස්ස මනසකින් පමණක් කළ හැකි සීල සමාධි පමණක් තියෙනකොට පමණක් කළ හැකි බොහෝම සූක්ෂම කෘත්‍යයක්. ඒ නිසා බොහෝ දෙනෙක් හිතුවා මේ අරවත්තනති කියන දේ කරන්න බෑ කියලා. එදත් හිතුවා අදත් හිතනවා. නමුත් බැරි වෙනවා ද ඇති පුළුවන් වෙනවද කියන එක අපි කාලයට ඉතුරු කරමු. නමුත් අපි ධර්මදේශනාවක් වශයෙන් ඒ ਸਰවචනචේ පෙන්නපු මේ අනුසේ මට්ටමේදී මේ කෙලෙස ඇතිවිලා කෙලස් කියලා කියනවා. සංස්කාර ඇති වෙලා තක්කාදීට අවශ්‍ය කරන මූල බීජ පහළ වෙන හැටි. ඒක නුවණින් වේදල්ල ධර්ම අවබෝධ කිරීමෙන් එතෙන්ට ඇහ ගහගෙන ඉඳලා සතියෙන් යුක්තව ඒ ඇති වෙන්න ඉඩ නොදී එතරම් නතර කිරීමෙන් සක්කාය දිට්ඨිය ඇති කරන්න තියෙන මූල බීජ දුර්වන් කිරීමක් කියන එක සුත්තමේ වශයෙන් අල්ලන්න පුළුවන් සමහරවිට. සමහරට චින්තාමේ වශයෙන් අල්ලන්න පුළුවන්. තව විදිහට කියනවා මේ සුත්තමේ චින්තාමේ නැත්තම් කවදාකවත් භාවනාවක් අල්ලන්න බෑ. ඒක නිසා ධර්ම දේශනාවකදී අපිට ඒ සුත්තමේ ඥාන ගැන විශ්වාස විශ්වාස කරලා, චින්තාමේ ඥාන ගැන විශ්වාස කරලා යම් ප්‍රෝධිනයක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා භාවනාවේදී මේ සංස්කාර වැඩ කරන හැටි ඒ කියන්නේ අනුසේ විතරක් නෙවෙයි සංස්කාර වැඩ කරන හැටි ගත්තාම ඔය ආනාපාන සති සූත්‍රයේදී වගේ ਸਰවචාන්සේ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා මේ සංස්කාර වල වෙනත් අර්ථ ඡායාවක් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියලා මේ කයෙන් කරන කෙරෙන වැඩ. වචනයෙන් කරන කෙරෙන වැඩ. සහ මනසෙන් කරන කෙරෙන වැඩ. ඒකදී සමහර ඒවා වෛකල්පිකයි, සමහර ඒවා අත්‍යන්තයි. ඒ වෛකල්පික දේවල් අපි ප්‍රයෝගයෙන් අයින් කරලා, ශික්ෂාවෙන් අයින් කරලා, අදිෂ්ඨානෙන් අයින් කරලා, නැත්නම් චේතනාවෙන් අයින් කරලා අත්‍යන්තයෙන් තියෙන නැතුව බැරි වැඩ කොටසට විතරක් සතිය සමාධිය යොමු කොට බැලීම තමයි ඔය විපස්සනා භාවනාවේදී කෙරෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් හරියදී අපි රූප බැලීම කෙරුවත් එකයි නැත්ත් එකයි ජීවත් වෙන්න පුළුවන් රූප බැලීම නිකිරීම සඳහා ඇස් දෙක වහගන්න. කවුරුත් කිව්වට නෙවෙයි. මේ ධර්මතාවයකට අවශ්‍යතාවයක් වශයෙන් විද්‍යාකාරයක පාලනය කළ හැකි විචල්්‍ය සාධකයන් අපි පාලනය කරලයි එක සාධකයක් දෙකක් හැසිරෙන හැටි සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. වරින් වර වරින් වර පාළ තත්ත්වයක් යටත් වෙදී. ඒ වගේ ඇස් දෙක වහපුවාම මොන සමහරක් පහළ වෙන්න පුළුවන් කෙලෙස් නැති වෙනවා. ඊට පස්සේ කන් දෙකට සද්ද නැති තැනකට යනවා. නාසයෙන් ගන්ධ සුවඳ ආග්‍රහණය අභිරමණය නතර කරනවා. දිවෙන් රස බැලීමක් හෝ කතා කිරීමක් විශේෂයෙන් මෙතන රස බැලීම තියෙන්නේ නැතුයි. කයමුත් චේතනාපූර්වක හොල්ලන හෙලී නතර කරනවා. නතර කරන්න පුළුවන් හරිය නතර කරන්න. එනිසා අපිට හතර ඉරියව්වේ ලේෂි මීඩියා වශයෙන් මේ වැඩේට උදාහරණයක් කියන මේ වගේ දැන් මේ අපි ඉන්නා වගේ ඉඳගෙන ඉන්න එක. අන්නේ ඉඳගෙන ඉඳලා හොඳට හරි පරි ගහිලා වාඩි කරනවා වැඩි ටික වේලාවක් අතපත ගන්න තු ඉන්න සකස් කරලා දෙන්න. ඒකල බලනවා දැන් මේකේ හිතුවත් නොහිතුවත් අනිච්ඡානකෝ ඉච්ඡානකෝ සිදුවෙන වැඩපිළිවෙල දිහා බලන්න. ඉස්ලාම ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලනගෙන මම ඉන්නවා මම ඉඳගෙන කියන එක. ආයක බලහින්නකොට මේ මෙන්න මනෙහි කරන හිත සතිය එහිම පිහිටියා නම් අපි කියනවා හිත කයෙහි පිහිටියා කියලා. එහෙම නැත්නම් කියනවා මම දැන් මෙතන. ඉතින් ඒකෙන් හොඳ සාක්ෂියක් හම්බ වෙනවා. යම් වෙලාවක හිත මම දැන් මෙතන වුණා නම් ඒ හිත හිතවිලි වලට ගියේ ඊයට පෙරේදට ගියේ නෑ, අහෙටට ගියේ නෑ. එහෙම නැත්නම් වේදනාව නිසා නන්නත්තර වෙලා නැහැ. සද්ද නිසා විසිලා නැහැ. මම දැන් මෙතන. ආනේක ඉන්නකොට ටික වේලාවක් මේ හිත ඇතුළට නැමුණොත් රූප වැළුව සද්ද ඇහුවොත් ගන්ධ රස පහත් වුණොත් පිට ගියා කියලානේ කියන්නේ හිත. බාහිර ලෝකෙනේ දැන් ඇතුළට නැමිලා තියෙනවා. අනේ ඇතුළට නැමිලා ඉන්නවනේ ඒක විශාල වෙනසක් ජීවිතේක හිත අන්තරාවර්තනයක් ආවා. අභ්‍යා අභ්‍යන්තරයට බැරි බැහැලා බැසගත්තා. අන්නේ මේ ඉන්නකොට මේ ඉච්ඡාන ගණිච්ඡානක පේශි දෙකෙන්ම සිද්ධ වෙන මේ ආස්වාස ප්‍රසවාසයේ මේ චුල්ල වේදාල සූත්‍රයේ ඉස්සරහදී අහන ප්‍රශ්නකදී කියනවා මේක කාය සංකාර කියලා. මොකද මේක නැත්තුව බැරි අත්‍යන්ත ලක්ෂණය තමයි ජීවත් වෙන කායක හුස්ම. රූපණම් බැලුවත් නැතත් ජීවත් වෙනවා. ශබ්ද ඇහුණත් නැතත් ජීවත් වෙනවා. ටික වේලාවකට. ගන්ධ රස පහස අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේ හුස්ම ගන්න නැතුව ඒ විනාඩි 5යි 6යි හිටින්නේ මැරෙනවා. එනිසා මේකට කියනවා සංඛාර කියලා. එතන කියන්නේ කයකට සජීවී කයකට නැතුවම බැරි අඩුම ලංසුව. ආන්නයකට හිත යොදාගෙන අපි කෙටි කරවොත් මේ දේශනාවේ ගමන සඳහා අපි හිතුව මේ හුස්මත් සියුම් කරලා ගෙවල් දැම්මා. ගෙවලා දැම්මයි කියලා. දැන් මොකද වෙන්නේ? අඩු කරන්න පුළුවන් අන්තිම ලංසුවකට බස්සලා ඒකත් ගොරෝසු හුස්ම සියුම් හුස්ස අතිසූක්ෂම හුස්මක් වඩපත් කරලා ඒ විශේෂයි අලුතෙන් අඩු ගන්න චේතනාවක්වත් පහළ නොකර සැකයක්වත් පහළ නොකර අයියෙන් හුස්ම ගන්නවත් හිතන්නේ නැතුව නැගිටින්නවත් හිතන්නේ නැතුව මෙන්න මේ தත්වෙට ගියොත් ඔන්න භාවනාවේ විපස්සනාවේ දොරට වැඩම සිද්ධ වෙනවා විපස්සනා පටන් ගන්නවා කාය සංස්කාරවට සම්පූර්ණ අවධානය යොමු කරලා හොඳටම ටෝච් එක ගහලා ඒක දිහා බලාගෙන ඒක ගෙවිලා යන හැටි වෙනතම් පරිණාමයට පත්‍ර හැටි බලනවා. පස්සම්බනේ කරන්න කියන සර්වඥාන්ස කියන පස්සම්බයං කාය සංකාරං අසසී සාමිච්චි සික්කති පස්සම්බයං කාය සංකාර පස්සසී සාමිච්චි සික්කති මේ ආස්වාස ප්‍රස්වාස දෙක කාය සංස්කාර සංසිඳුමින් සංසිඳුමේ හික්මන්නේ කියන. ඉතින් අර පුදුම හිතෙනවා මේ වගේ ඒ රිට්ටිට කරනකොට නැත්තම් ඒකට මේ උනන්දු වෙලා පැමිණිච්ච කෙනෙකුට ඒ ප්‍රයත්න කරනකොට සාමාන්‍ය හිතනවට වැඩිය ප්‍රදේශයකට ඒ සංස්කාර කාය සංස්කාර සංසිඳවන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. පස්සම්බනේ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක මේ පිං ඇතියත්තු මිනිස්සයෝ මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ මිනිසුන් මේ කියන බණ තේරෙනවා. බණ සජීවී එයත් තවංක උත්සාහ කරන කෙන හොඳම සාධකයක් තමයි ඒ ආශස්පස සංසිඳන එක. නමුත් ධර්මේ නැහැ වුවොත් උපදේශ නොලැබුණොත් ලෑස්තිලා ගියේ නැත්තම් මොකද වෙන්නේ? මේක භාවනාවේ වැරද්දක්ද කියලා සැකයක් පහළ වෙනවා. මේක සතිය කැඩීමක් නිසාද වෙන එකක්ද කියලා සැකයක් පහළ වෙනවා. මේක සමාධියේ තොරවීමක්ද කියලා සැකයක් පහළ වෙනවා. ඉතින් ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ අර අමාරුවෙන් කිරි කලයක් දෝගන කොම කඳුලක් දැම්මා වගේ තමයි. ඉතින් ඒක නිසා එතනදී දැනගන්න ඕනේ මේ සංස්කාර දිගේ මේ පළවෙනි වශයෙන් අපිට ගුරුසෝට අල්ලන්න පුළුවන් කාය රූප පිළිබඳ සංස්කාරයක් නැතුව බැරි එකක් කොටු කරලා දීලා ඒක ගෙවම් කරන වැඩ පිළිවෙලට යන්න. ඉතින් ගෙවම් ගිරීගෙන යනකොට සක්කාය දිට්ඨිය නැති කරන්න නම් මේ වැඩේ කරන්නේ සත්පුරුෂයෙකුට නම් <clears throat> කල්යාණ මිත්‍ය ආශ්‍රය කරපු කෙනෙකුට සතුටක් ඇති වෙයි. නමුත් ඒ සක්කායට කැමති කෙනෙක් කුමාර සපතිලා මේ කය වඩපු නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ ඉන්න කෙනාට ආස්වාද ප්‍රසවාසයේ ගෙවෙනකොට හිඳ අඩිය දානවා. සහලවනවා. ඒ කෙනාට ඒ කාය සංස්කාරයේ සංසිඳනකොට පුදුමාකාර ඇහෙන් රූප පේන්නේ නැති නිසා චිත්ත රූප රාශියක් එන්න පටන් ගන්නවා. මේකත් හොඳම ලක්ෂණයක් තමයි මේ සක්කාය දිට්ඨිය ඝන බහලකම. සමහරෙකුට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. සමහරෙකුට ගන්ධ රස පහස තේරෙන්න පටන් ගන්නවා. මේ කයෙන් එන අර කායතනක නතර කරලා නැහැ නේ ගණදුණු කවුන්ටරේ විතරයි වහලා තියෙන ආයතනේ දුවනවා. ඒ නිසා ඇතුලේ වැඩ පේන්න පටන් ගන්නවා. ඉතින් පේන්න පටන් ගන්න සෑම දෙයක්ම සක්කාය සහිත එක්කනා මේ ඇහෙන සද්දයක් භාවනා කරන්න ඇහුනොත් අහා මේක මේ කර්ණිමෙත්ත සූත්‍රය. මේක මේ දේව ආශිර්වාදය. මේක මේ මගේ නැති වෙච්ච අම්මා කතා කරන එක. මේක මේ අසවල් හීන කියලා ඒකේ ಗುಣ දොස් විචේචන කරන්න හදනවා. එතකොට ධම්මදින්නවා කියනවා මේ මනුස්සයා මේ මතුවලා එන මේ සංස්කාර මම කියා ගන්නවා, මගේ කියා ගන්නවා, මගේ ආත්මේ කරගන්නවා. සමහරුන්ට රූප පෙනිච්චාම ඉතින් පේන බලන්න යනවා, නිමිති අල්ලන්න යනවා. මේ භාවනා කරන මේක පෙනුනට හොඳද නරකද කියලා. එතෙන් කය පහසු වෙනවා, සෑහළු වෙනවා, තද වෙනවා, මිරිකනවා, ආලෝක පේනවා, নানা ප්‍රදේවල් එන්න පටන් ගන්නවා. ඒ සෑම දෙයක්ම සංස්කාර කරගන්නවා. අර කාය සංස්කාර සංසිඳනකොට මම මතුවෙන්නේ කාය සංස්කාර තියෙනකන් ඒවා පේන්නේ නැහැ. කාපට් එක තියෙන කම්පේන කාපට් එක අස් කරපුවා යට තියෙන කුණු පේනවා. ඒ කුණු පෙන්නුනට පස්සේ ඒ සේරම අල්ලා බදා ගන්න එක තමයි අපිට අර මේ මේ චුල්ල වේදාර සූත්‍රයෙන් ගන්න තියෙන්නේ. ඒ මතුවෙන දේ මම කියා ගන්නවා නම් මගේ කියා ගන්නවා මගේ ආත්මේ කියා ගන්නවා නම් ඒක තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ දැන්. නමුත් සුතවාරිය ශාවකෝ බණ අහලා තියෙන කෙනා සත්පුරුෂයන් දැකලා තියෙන කෙනා සද්ධර්මයේ හැසිරලා තියෙන එක නයි දන්නවා මෙතනදී මේ යන්ත්‍රේ මන්ත්‍රේ මාත්‍රෝට යකාය නැගිටිනවා තමයි. නමුත් බයලා දුවන්න ගත්තොත් එනිසා මේ කංකාරීට යන්නේ ඉස්සලම කොට්ටුරුවට කියලා යන්නේ දුවන්න එපා මගින් පිට මුත්‍රා කරන්නවත් යන්න එපා ළඟට වෙලා හිටපන් මොකද කට්ටිය සේරම එනවා මතුනකොට ඒකනේ මන්තරේ හරි නිසා ආන්නේ වගේ මතුවෙන සෑම දෙයක්ම එක මමය මේක මගේ මගේ ආත්මය කියලා ඉතින් මේකේ කියනවා සංඛාරා අත්තන සමනිපස්සති මේ එන දේවල් තමයි මම කියන්නේ කියලා නැත්නම් මට අත්‍යවශ්‍ය වැදගත් මේවා දැනගන්න ඕන කියලා අර භාවනා කරන මතුවෙන නිමිති සීරම අල්ලගන්න හදනවා. එහෙම නැත්නම් සංඛාරවන්තන වන්තං වාත්තාන මේ ආත්මේ සංඛාරවන්තයි මලක් සුවඳවන්ත වගේ ඒ මේ ආත්මේ ස්වභාව තමයි මේක මගේ අත්‍යන්ත ලක්ෂණයක් මේක නිසා මේ දැක්ක දේ මොන නිමිත්තක්ද මේකේ දුන්නේ සුබද අසුබද මේ කය පැද්දෙන්න පටන් ගන්නවා ඒක හොඳද නරකද ඉතී මේ ඔක්කොම විමසන්න විසඳන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අත්ත්නිවා සංඛාරා සංස්කාරාත්මවන්තයි කියලා. මේ මතුවෙන මතුවෙන හැම දෙයකින්ම මොකක් හරි බරපතල පණිවිඩයක් තියලා වෙන්න ඇති කියලා. ඒතන නිවනටත් එහා. ඒ නිසා යන ගමන නතර කරලා මේ මගදී හම්බෙන දේවල් අල්ලගෙන ඉතින් විමසන්න පටන් ගන්නවා. එනතන සංඛාරව ආතාන සංස්කාරය ආතා සංස්කාරමයි ආත්මය කියන්නේ කියලා මේ පටලවා ගන්නවා. ඒක නිසා මෙතනදී කමට අංශුද්ධ කරන වෙලාවේදී තමයි නැත්නම් හරියට මේ දේ වෙනකොට කියනකොට අහගෙන හිටියොත් විතරයි ගොඩ එන්න පුළුවන්කමක් තියෙන්නේ. නැත්නම් තනියෙන් භාවනා කරලා මුද්‍රජානසේ සඳහන් කරලා තියෙනවා මේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය අපි මෙතන ගමු. සම්මා දිට්ඨිය කියලා. ද්වේ මේ බික්ක මේ පච්චා සම්මා දිට්ඨිය උපාදාය. මානි සම්මා දිට්ඨියක් මේ මිත්‍යා දෘෂ්ටිකයන් අතර නැත්නම් වැරදි දෘෂ්ටි තියන අතර පහළ වෙන්න අත්‍යන්ත හේතු කාරණා දෙකක් තියෙනවා. ඛතමේ ද්වේ පරතෝච ගෝසෝ අජහත යෝනිසෝ මනස්කාරෝ. වෙන කෙනෙක්ගේ බණක් ඇහෙන්න ඕනයි කියලා තියෙනවා. පරතෝ ഘോഷය කියලා කියන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ අඬක් නගන්න ඕනේ මෙතන. එහෙම නැත්නම් තව කෙනෙකුට මේ පණිවිඩය කොච්චර භාවනා කරලා තිබුණත් මෙන්න මේකයි කල යුත්තේ මේක නොකල යුත්තේ කියලා තේරෙන්නේ නැහැ. එනතම් බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් ඇහෙන්න ඕනේ තව පරතෝ ഘോഷය නැතුව ශ්‍රාවකයෙකුට ශ්‍රාවක වෙන්නේ නැතුව මෙතන විසඳන්න අමාරුයි. ඒ වගේම අජහත යෝනිසෝ මනස්කාරය මේ කියන දේ කියන දේ වශයෙන් තේරුම් ගන්නවා. තමන්ගේ මේ කලේ මුණින් නමලා තියාන බණ ඇහුවට බණ වදින්නේ. අන්නේ දෙක තියෙනවා නම් විශේෂයෙන් භාවනා කරන එකට මේක හොඳ සංවේදීතාවයක් තියෙනවා. භාවනා කරනවා හරියනවා නම් අරමුණ සංසිඳනවා නම් සතිය තීව්‍ර වෙනවා නම් මේ කයෙන් රූප වශයෙන් ඒ වගේම ශබ්ද වේදනා එහෙම නැත්නම් රූප ගන්ධ රස විවිධාකාර දේවල් ඉන්න පටන් ගන්නවා. මේ ඔක්කොම පරණ කපඩාවේ තිබුණු දේවල්. අන්න ඒක තියා බලනකොට පේනවා මමයා කියන්නේ කවුද කියලා. සමහරෙකුට රූපමයි පේන්නේ. ඒගොල්ලෝ කියනවා මේ දේවතා රූප වගේ පේන නැත්නම් මිනිඔලු කෑලි අට කැබලි වගේ පේන නැත්නම් ගාලේ ගංගා මිටියාවත් ඇලදොල පේනවා. එහෙම නැත්නම් ඊරහඳ තාරකා පේනවා නැත්නම් ප්‍රියමනාපැත්ත පේනවා අප්‍රියමනාපැත්ත පේනවා කියලා. මේ දේවල් පේන්න පටන් ගත්තාම එයා අරමුණක් අමතක කරලා සතියත් පැත්තක දාලා මෙව්වා දිගේ දුවන්න පටන් ගන්නවා. ඒක සක්කාය දිට්ඨියක් කරගන්නවා. දිත්‍යක් කරගන්න. සමහරකට සද්ද ඇහෙන්න පටන් අර ගන්නවා කවුරු හරි පිටිපස්සේ ඉල්ල ඔලොක්කොට hina වෙනවා. එහෙම නැත්නම් මේ කවුරු හරි ඉඳගෙන පිරිත් කියනවා. එනතම් මන්ත්‍ර ජප කරනවා. එනතම් දේව භාෂාව වෙන්න පටන් ගන්නවා. කොයි එක ඇහුණත් ඒක ඇල්ලුවොත් එතරම් ටැග් ගහනවා. ගන්ධ වදින ඇත්තොත් තියෙනවා. විශේෂ සමහර ගන්ධ මේ මට පෙරේත ගඳ වැදුනා මට මේ සුඳ සුඳ සමන් කුසුඳ වැදුනා নানা ආකාර විදිහට භාවනා කරනකොට විශේෂ කාණ්ඩ සමහරවිට විවිධ රස ඉන්න පටන් ගන්නවා සමහරවිට විවිධ නැලවිලි පැද්දිලි නාකුඹි දුවන්නා වගේ මේ හැමේ විවිධාකාර උද්දීපනෙන්න පටන් ගන්නවා අනේ කිසිම දෙයක් සංස්කාර කරගන්න නැතුව හිටියොත් එයාට ආනාපාන හිත තියන්න පුළුවන් එහෙම නැත්නම් සතිය පවත්වා ගන්න පුළුවන් නමුත් ඒ හැම එකක්ම ඉස්සරහින් තියාගන්න කෙනාට සත්පුරුෂය දැකලා නැති කෙනාට සද්ධර්මය අහලා නැති කෙනාට එහෙම නැත්නම් ආර්යනාසල දැකම නැති කෙනාට මේ වැනි දෙයක් අහෙන්න හම්බෙන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතන මේ භාවනා උසස් ප්‍රතිඵල තමයි මේ ලැබෙන්නේ මේ ලැබෙන රූප ශබ්ද ගන්ධ රස පවා. ඉතින් මේ ටික පවා අයින් කරගෙන මේ කාය ප්‍රසම්බණය කළ ඉතාම සංසුම් මට්ටමක හුලං වදින්න නැත්තනකපත් වෙන පහන් දැල වගේ හිටියා කිව්වත් ඒක සූරකමක් කියන්න වටින්නේ නැහැ. යාට දීරය කියන වීරය කියන්න වටින්නේ. යාට දීරයයි කියලා කියන්න ඒක එසේ මෙසේ දානයක් නෙවෙයි. තද්ද බල දාන චේතනාවක් අවශ්‍යයි. මේන හැමදේම පිළිබඳ උපේක්ෂා වෙලා අරමුණමයි සතියමයි එතකොට ඇති වෙන සමාධියමයි ගරු කරන්නේ. ওই පිටින් එන දේවල් නෙවෙයි. පස්සේ ආපු අඟ ලොකු කරන්න එපා ඉස්සලාපු කන බලන එකයි තියෙන්නේ. මේක නෙවෙයි හැබැයි ප්‍රධාන ප්‍රශ්නේ. මෙතෙන් තමයි භාවනාවට බැසගන්නේ. ඊට පස්සේ මේක මෙහෙම ඉන්න ඕනේ මට දැන් කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන් පැයක් අමාරක් ඉන්න පුළුවන් කියනකොට විශාල ප්‍රීති පහළ වෙන්න පටන් ගන්නවා. විශාල සුඛයෙන්ද පටන් ගන්නවා ඊට පස්සේ අර අලිමචවට හරක් කියලා අර දුක් කරදර ගෙවන් කළා හම්බෙච්ච ප්‍රීතිය ලබදා ගන්න. මේක සමාධියට ආශා කර නැත්තෝ අනිවාර්යම අහුවෙන දාන. ඒක නිසා විපස්සනා කරනකොට විපස්සනා උපක්ලේශ වශයෙන් ඒ ඕබාස ඥාන පීටි පස්සද්ද විදියට මේ හොඳ පැත්තත් ඒ වගේම කරදර කරනවා. කරදරයක් කර ගන්නවා. එහෙම නැත්නම් මේවට කියන්න තියෙන මේවා සංස්කාර කර ගන්නවා. මේක මම කියා ගන්න මේක මගේ කියා ගන්න මේක මගේ ආත්මය කියා ගන්න. මේක කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මේ තමයි සංස්කාර වල හැටි. හැබැයි යාර ඒ දෝෂේ කපන්න පුළුවන් දැනගෙන ගියොත් එනකොටම මේ ප්‍රීතිය මේ පස්සද්ධිය කියලා නැත්නම් පීටි පරිසංවේදී අසසි සාමේශිකති සුඛ පරිසංවේදී අසසි සාමේශිකති කියලා ඊට පස්සේ ටිකක් පවන්සල්න ගතියක් තියෙනවා අර ගිවන් කරපු දුක් පීඩා සහිත සිකරේ පැන්නට පස්සේ පල්ලමක් හම්බ වෙනවා ඒකත් ඒ වගේම බොරු වලක් වෙන්න ඉඩ තියෙනවා සක්කාය දිට්ඨිය වැඩියක් නැත්නම් ඒ තුලින් සක්කාය දිට්ඨිය වඩා ගන්න ඉඩ තියෙනවා ආර්යනාසලා නොදකපු කෙනා සද්ධර්මයේ නොහැසිරිච්ච කෙනා අසත්පුරුෂයා අපි හිතමු ඒකත් දැනගෙන ගියා ඊට පස්සේ පස්සම්බයං මේ මේ චිත්ත පරිසංකාර පරිසංවේදී කියලා අර කාය සංස්කාර ගෙවුවට පස්සේ අඩියේ තට්ටුව පෙන්නන්න පටන් අර ගන්නවා අර කැළඹිලි ටික සංසිඳුණාට පස්සේ ඒකට සමානට පැය එකමාර ඒ සංසිඳියා තත්ත්වය පවත් ගන්න ඕන. ඒතකොට චිත්ත සංස්කාර පෙන්නන්න පටන් ගන්නවා. මේ මේ අටුවව අහනවා ඇයි වචී සංස්කාර කතා කරන්නේ නැත්තේ කියලා කාය සංස්කාර සංසිඳෙන්නවත් බෑ වචී සංස්කාර නැතුව. වචී සංස්කාර සංජිතව නැතුව වචී සංස්කාර තමයි ඔය විතක්ක ਵਿਚාර වශයෙන් සඳහන් කරන්නේ කියන්නේ සෑයන සමාධියක් නැතුව ඔය චිත්ත කාය සංස්කාරව සංසිදෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන ඔය සමාධිය සමත සමාධියක්ද විපස්සනා සමාධියක්ද කියන එක. ඔය බාලා මැට්ටෙන් හරි කමන්නේ මීයෝ අල්ලනවා නම් ආනාපාන සංසිතිරෝ නම් හිතා ගන්න තියෙන ඔය සමාධියේ ලේබල් එක මොකක් වුණත් වැඩි දැන් වෙලා. හැබැයි ඕක අහුස්සන්න යන්න එපා. පහුරු ගන්න යන්න එපා. ප්‍රශ්න කරන්න යන්න එපා. ප්‍රශ්න කිරීමම ප්‍රශ්නයක් වෙනවා. සංස්කාරයක් වෙනවා. ප්‍රශ්න නොකර ඉස්සරහට යනකොට ඊට පස්සේ චිත්ත සංස්කාර හම්බ වෙනවා. ඒ ඉතින්දී වේදනා සංඥා දෙක ගොජ දාන්න පටන් ගන්නවා. හැබැයි ඒක හොඳට භාවනා කරන පිළිස හම් වෙලා සාකච්ඡා කරන පේනවා. සමහරු වේදනා ප්‍රශ්නයක් කරගන්නවා. එයාට මේ කයේ දඟලන අලියන පැද්දෙන දේවල් ප්‍රධාන බාධා වෙන. සමහරට සංඥා ප්‍රශ්නයක් වෙනවා. නෑ දැය පේනවා වෙන්න තියෙන දේවල් හිතෙනවා දික්ටි පහළ වෙනවා පිළිසිදු নানা ප්‍රකාර දේවල් ඒ ඇත්තෝ මේ භූත ධර්ම গুপ্ত ධර්මයට ආකර්ෂණය කරනවා ඒ ඇත්තන්ට ඒ වගේ මේ භූත බලවේග තියෙන යාළුවොත් ආකර්ෂණය වෙනවා ඒ නොපෙනෙන ලෝකය ගැන ඉතින් කතා කරන්නයි පොත් ලියන්නයි, පේන කියන්නයි, සුව කරන්නයි වැඩ කෝවිල් දාන්න පටන් ගන්නවා. තව කට්ටියකට සංස්කාර සංස්කාර වශයෙන්ම ප්‍රශ්නයක් ඇති වෙනවා. එයාලන්ට නව නිර්මාණ කරන්න හිතෙනවා. කල්පනා නිර්මාණ කරන්න පුළුවන්. මොකද හරි ලස්සනට සැලසුම් කරතයි කියලා. හිත හරීම පිරිසිදුයි. සුදු කඩදාසියක් ඩ්‍රොයිං බෝඩ් එකක් උඩ තියාගත්තා වගේ ඕන දෙයක් අඳින්න පුළුවන්. ඇඳලා මකපු කොළ නෙවෙයි. තන්නේ කර කළු ලැල්ල චෝක් කැල්ල හම්බුනාගේ ඕන දෙයක් මවන්න පුළුවන්. ඉතින් ඒකට සංස්කරණය පිළිබඳව එයත් හිතනවා කවදාකවත් නැති විදිහට මට මේ සරස්වති වරම ලැබිලා තිනවා කවි ලියන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්‍ර අඳින්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් නිර්මාණ කරන්න පුළුවන්. හිත නිකන් තියන්නම දෙන්නේ. ඒ ගාවට කරන නිර්මාණය පිළිබඳව සංස්කරණය පිළිබඳව ඉතින් චේතනා ලෝකයක පහළ වෙන බුදිනවා. එදාර කයෙන් එන කරදර අඩුයිනේ. ඉතින් සාහිත්‍යෙන් යාට වේදනාව හෝ සංඥාව සංස්කාර කියන පැති තුනෙන් එකක් තමන්ගේ චරිත ලක්ෂණ හැටියට ඊනව උපනිෂේ සම්පත්‍ය වල හැටියට ගොජ දානවා. බබලන්න දිදුලන්න පටන් ගන්නවා. ඉතින් මේ පුද්ගලයා ඒක ඔට්ටුනක් වගේ කරේ දා ගන්නවා. අම්බෝ මට දැන් තමයි ධර්මයෙන් ප්‍රෝජනයක් හම්බුනේ. යන්තම් මට බිනතනති විදිහට කවි ලියන්න පුළුවන්, චිත්‍ර අඳින්න පුළුවන්, නිර්මාණය කරන්න පුළුවන්, නැත්නම් අනුන්ගේ හිත් කියවන්න පුළුවන්, අභිඥා තියෙනවා. එහෙම නැත්නම් වේදනා පිළිබඳව පුදුමාකාර හැඟුම්බර තත්ත්වවලටපත් වෙනවා. ඉතින් මේක ගෙවම් කරන එක තමයි අත්‍යන්තම අමාරු දේ අවස්ථාවේදී මේ විසුද්ධි වශයෙන්ම කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා ශකදුරුවන් කිරීම එක විසුද්ධියක් ලබන්න ඕනේ පාරයි හරි පාර වැරදි පාර කියන දෙක තීරුම් ගැනීම සඳහා තවත් විසුද්ධියක් තියෙනවා. ඒ කියන්නේ තව හර්ඩල්ස් දෙකක්. තව කඩින් පරීක්ෂණ දෙකක් තියෙනවා තීරණාත්මකයි. ඒක පිළිබඳව කිසිම සැක කරන්න එපා. අද බහනා ලෝකෙ පිස්සු වැටලා තියෙන 100ට 70කට 80කට ওই දෙක දන්නේ නැතුව මේ නිවන සඳහා නෙමෙයි භාවනා කරන්නේ මේ අතරමඟදී හම්බෙන මොනවා හරි කුණු කන්දලයක හේතු වෙලා ඒක ලොක් කරගන්න. ඇත්තටම කියනවා සංස්කාර පිළිබඳව අර සතුන්න මරන්න ගන්න චේතනාව හරීම අහිංසකයි ලුඟ ප්‍රයෝජනදායකයි සමාජයට. නමුත් මෙතෙන් යනට මේ පුද්ගලයා තන්නේ කර තමන් අමාරු වැටෙනවා අඳිනවයි කියලා කියන්නේ. මම දැන් හොඳ භාවනාකාරයෙක් මට ඕන කෙනෙක් ගිහිත් කියවන්න පුළුවන් මට මේ මේ මේ විදිහේ දේවල් නිර්මාණය කරන්න පුළුවන් අරකයි මේකයි කියලා ඇඳගත්තට පස්සේ මේක ටිකක් කල් ඇටුවම් බැස්සොත් බුදු කෙනෙකුටවත් ගලවන්න බැරි මට්ටමට යනවා ඉතින් අර ඉස්සල්ලා ඉස්සල්ලාම පුරුදු කරලා තියෙනවා මේ මතුවෙන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා නැත්තම් මේ විසාකතුමාට මේ කියනා වගේ සංඛාරා අත්තනෝ සමනුපස්සති කරුවොත් මේ සංඛාරා ආත්මය වශයෙන් ගත්තොත් සක්කාය දිට්ඨිය එනවා. න සංඛාරාත්නෝ සංඛාරාත්නෝ න සමනුපස්සති. ඒක මම කියලා ගන්නෑ. ඒක මේ භාවනා ඵලයක් නැත්නම් හේතුඵල ධර්මයක ආපු දෙයක්. මේක අහු ඇල්ලුවොත් ඒකට මං අහු වෙනවා මම දාස වෙනවා. හැබැයි අම්මා අප්පාවත් හම්බෙච්ච කාලවත් නැති තරම් උත්තරම දෙයක් තමයි. නමුත් මතක තියාගන්න ඕන නිවන උටත් වැඩිය උත්තරම දෙයක්. එතකොට සබ්බ සංස්කාරයකට සමතයකට යන්න නම් මේ අතරමඟදී හම්බෙන සීනි බෝල වලට නැත්නම් මේ අතරමඟදී හම්බෙන මායාවලට ගුරුවල්වල් වලට නොවැටි ගමන් කරනවා කියලා කියන්නේ ඒ පැහැදිලි දෘෂ්ටියක් තියෙනවා මේ මතුවෙන දේවල් මතුවෙනවාම මොකක් හරි එකක් මතුවෙනවා මතුවෙනකොට ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියා ගන්න නම් ඒ පුද්ගලයාට හැඟීමක් තියෙන්න ඕනේ භාවනා කරගෙන යනකොට වඩා හොඳ ප්‍රස්ථා එනවාමයි. දැන් මේක වඩා හොඳ වුණාට හෙට වෙනකොට ඊට වඩා හොඳ එකක් එනවා. ඒක අල්ලන්නේ නැති ඊට පහුවෙන්ද ඊටත් වඩා හොඳ එකක් එනවා. අන්න යාර තමයි ওই දවස් 7න් අවුරුදු 7න් නිවන් ලබන්න පුළුවන්. හම්බෙන හම්බෙන දේවල් අල්ලගෙන මගේ ජීවිතේ හම්බෙච්ච තරම් වටිනා තැනක මං ඉන්නේ කියලා ටැග් ගැහුණොත් ටැග් ගැහුණම තමයි. ඒක සංස්කාර කරගන්නවා කියලායි ඒකට කියන්නේ. මේ ගලන දොලින් එක තැනක් අල්ලගෙන මේකයි මම කියා ගන්න හදනවා. ඉතින් ඒ නිසා සක්කාය දිට්ඨිය ඕනම මට්ටමක හුලම් බහින්න පුළුවන්, හුලම් බදින්න පුළුවන්. බැටරි ඩිස්චාර්ජ් වෙන්න පුළුවන්, බැටරිය චාර්ජ් වෙන්න පුළුවන්. ඉතින් මේක සඳහා බලපාන්නේ භාවනාව හා සමානව සම්මාදිට්ඨියයි. එහෙම නැත්නම් ඒකට අධිමොක්ඛචෛසිකේ බලපානවා පෙරදැක්මක් ඕනේ. එහෙම නැත්නම් ඒ නිවන් දකින්න ඉස්සලම නිවන කියන්නේ මොකක්ද කියන එක නිවන නැත්නම් අඩු ගන්න විපස්සනාව කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැත්නම් ඒ පුද්ගලයා එක තැන කරකැවෙන කෙනෙක් වඩපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම වෙන්න ඇති මේ මේ විසාකෝපාසකතුමා සංස්කාර සක්කායදිට්ඨිය ඇතුළට ඇහුවේ කරකොල කරකොල ධම්මදින්නාව කියන මේ සංස්කාර වලිමුත් මේ සක්කායදිට්ඨිය ඇති වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ මතුවෙන දේවල් ඔළුවේ දාගන්න නැතුව මම කියාගන්න නැතුව තුනක් කරගන්න නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි කියන්න ඕන නිසා තමයි සර්වචාන්සිය සඳහන් කරේ සබ්බේ සංඛාරා අනිච්ච අනිච්චාති සෛරු සංස්කාර මේ ඔක්කොම නිකන් හුදු බම්බබුළු විතරයි හිතට පහළ වෙන්න චේතනා නිකන් මනෝ විකාර කියන්නකෝ නැත්තම් සීතලුවක් කියත හැකි ඔපමණයි යදා පඤ්ඤාය පස්සති ඊයේ දැක්කට වැඩි අදේක හොඳයි නමුත් මේක සංස්කාරයක් පමණයි කියලා ප්‍රඥාවෙන් දැක්කනම් අතනි බින්දති දුක්ඛේ. ඒ පුද්ගලයා එයින් මිදෙනවා. ඒක නිර්වින්දනය කරනවා. ආශාද කරනව නෙවෙයි. අභිදමනය කරනවා නෙවෙයි. නිර්වින්දනය කරනවා. අත නිබ්බින්ද දුකේ සමග්ගුණ විසුද්ධිය. ඒ වගේම කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා. එහෙමනම් කියන්න බලම් පොදු සමීකරණයක දාලා සීළු චේතනාවෝ දුක් දෙන සුළුයි කියලා. ඒක මුලට මුලට ගන්නකොට හීන් දාඩි දාන. එහෙනම් පිං චේතනාවත් දුකද? පව් චේතනාන දුක බව දන්නවනේ. ඉතින් සද්ද ඇහෙන්නට කනට කරලා කියන්න එකක් දුකක් තමයි කියන්නේ. මොකද ඒ චේතනත් වෙනස් වෙන සුළු නිසා. ඉතින් ඒකෝට සදාචාරවාදීන්ට එහෙම නැත්නම් ආගමානු කතා කරන මූලධර්මවාදීන්ට තද බල ප්‍රශ්නයක් වෙනවා කොහොමද අපි මිනිස්සු පිනට පොළඹවන්නේ කියලා. ඒක නිසා මතක තියාගන්න ඉන්න ඕනේ එතනදී පින පවණටි කරන්න පාවිච්චි කරාට පිනේ ඇලෙන්න එපා කුසලයේ ඇලෙන්න එපා අධි කුසලයේ වෙනුවෙන් කුසලයක් අතාරින්න වඩා හොඳ පිනේ ඉදිරියේ පිනත් අතාරින්න ඕනේ කුල්ලුපමම්පෝ වික්ඛවේ ධම්මං දේසි සාමි තරණත්තාය නොගහනත්තාය කියලා. මේ සංසාරේ ඉගොඩ වෙන්න මේ ධර්මයේ දේශනා කළ තියෙන නිසා පිනල්ල ගන්න නෙවෙයි. පිනේ වඩා හොඳ පිනට යනකොට දාන කුසලයේ කරන එක කරනවා සීල කුසලයේ පේන්න පටන් ගන්නවා. එතකොට සීල කුසලයේ තියෙද්දි දාන කුසලයේ විතරක් කර තියාන කෑගගයි නැතුව දාන සීල දෙකම කරන්න ගත්තාම ඒ කෙනාට භාවනා කුසලයේ පේන්න පටන් ගන්නවා. භාවනා යෝගාචරයේ පේන්න පටන් භාවනා මධ්‍යස්ථාන දකින්න පටන් ගන්නවා. එතකොට දාන සීල් භාවනා තුනම කරනවා. එතකොට සමතේ කියලා එකක් හම්බේ විපස්සනා කියලා එකක් හම්බේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහලට යනකොට එකම දෙයක්වත් අල්ලලා කරඬුක තියලා තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න දෙයක් මේකේ නැහැ. හම්බෙන දේ ඊගාවේදී ප්‍රතිස්ථාපනය කරගෙන ඉදන් නිසා ඉදන් පචාත කියන විදිහට මේ නිසා මේක අතහැරපන් මේ නිසා මේක අතහැරපන් කියලා සංසාරයේ පටිච්චසම්පාදේ වැඩ කරන්න ගත්තාම සංස්කාර පිළිබඳව වැටහීමක් ආපු කෙනාට තීරණ පටන් අර ගන්නවා මේ ලෝකායත විශාන්තිකය කියලා අපි කවදානම් මේ ඇති කියන්නේ ඉගෙන ගනීද එහෙම නැත්නම් බෙදකමට වැඩිය හෙදකම හොඳයි කියන පාඩම අපි කවදා ඉගෙන ගන්නවා අපි කුෂ්ඨ රෝග ඇති වෙනකන් ඉඳලා කුෂ්ඨේ කසලා කහලා එන කසාන වලින් ඇති වෙන කහනකොට තියෙන ජොලිය තමයි අපිට මේ ජීවිතය කියන්නේ. කුෂ්ඨේ සනීප කිරීමෙන් එන එකක් නෙමෙයි. කුෂ්ඨේ කහනකොට ඕජා ගන්නකොට කහනකොට සැපක් තියෙනවා. කුෂ්ඨයක් නැත්නම් සැප නැහැ නිසා අපි කුෂ්ඨයට ආදරය කරනවා. ඒ වගේ එකක් තමයි සංසාරේ කියන්නේ. නමුත් සර්වඥාන්ස කියන්නේ කුෂ්ඨ කැසීමෙන් එන වේදනාව සැප වේදනාව නෙවෙයි කුෂ්ඨේ සනීප කිරීමෙන් වෙන එක. ඒ නිසා අපි මේ කරන්නේ මේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරනවා මිසක් රෝගයටවත් රෝගියාටවත් වෙදකම වෙන්නේ නැහැ. වෙන්න නම් ওই කියන සංස්කාර දිහාවට ගිහිල්ලා අඩියෙම බලන්න අපිට පුළුවන් ද අඩු ගානේ ආනාපාන නතරුනට පස්සේ චේතනා පහළ නොකර යමක් නොකර නිකම්ම නිකං ගල්බමුණෙක් වාගේ දැක්කට පේන්නේ නැති පොට්ටෙක් වාගේ ඇහුනට ඇහෙන්නේ නැති බීරෙක් වාගේ තේරුණාට නොතේරෙන බම්මණෙක් වාගේ යමක් කරන්න නලියන්න පුළුවන් වුණාට මලමිනියක් වාගේ මේක තියා බලාගෙන පුළුවන් ඉතින් උංගව දිනෙක හිතනවා මේක නිකන් අක්‍රීය වාදයක්. මිනිස්සු නිකන් නිර්මාණශීලීත්වය නැති කරන දෙයක් නැත්නම් ප්‍රගතිය නැති කරන දෙයක් කියලා. ඉතින් අපි හිතන ඒ වෙලාවේ ඒ අනිත්‍ය දුක අනාත්මිනේ කරන්නේ කොහොඳයි එහෙම නැත්නම් ආශුභේ වඩන්නේ කොහොඳයි එහෙම නැත්නම් ධාතු මනස්කාරය වඩන්නේ කොහොඳයි එහෙම නැත්නම් දේචුස් කුණපේ වඩන්නේ කොහොඳයි නිකන් ඉන්නට වැඩිය ඒක පින්නේ වෙයිද කියලා අර හම්බෙච්චි අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. පෑදිතියට බොරදිය දාගන්න. කිරි වලට ගොම දාගන්න. ඉතින් ඒ නිසා තේින එතන භාවනාව වගේම ඒ සඳහා ඇති ලකල හැස්සිය පෙර සූදානම ඉතාමත් වැදගත් වෙනවා. මේ සංස්කාර වගේ දේවල් බලනකොට ඒක බටහිර ආර්ථික විද්‍යාව සහ බටහිර චින්තනත් එක්ක බලනකොට කවමදාකවත් හිතන්න බෑ. මොකද බටහිර චින්තනේ පුළුවන් තරම් චේතනා බහුලායට තැගි දෙනවා. කටේ දාර්ශනිකයෝ කියලා බාර ගන්නවා. නව නිර්මාණ වලට Nobel prizes දෙයි, මැග්සේසේ සම්මාන දෙයි, දිදි දිදි මිනිස්සු කුලප්පු කරනවා. ඉතින් කුලප්පු කරන ලෝකේ කවුරු හරි කිව්වොත් එහෙම ඕක පිස්සුවක්, ඕක පිස්සු හොඳ එක කියලා ඉතින් මේ මනසල්ලා හිරකට දානවා. යාට කියනවා මේ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න ඔළුව නරක් වෙලා තියෙන කියලා. ඇත්තටම පහුගිය කාලේ අවුරුදු 200 300ක් විතර ඒ ඒ පැත්ත කරලා බණ භාවනා කරලා අතල් බලන්නේ මිනිස්සු පිස්සු විදිහට තමයි සැලකුවේ මේ ඇමරිකාවේ පැහැදිලිවම මැරුවා මේ গুপ্ত විද්‍යාකාරය කියලා. ඒ මිනිස්සු මේ මේ සමාජයට පිළිලැජ් කරනවා গুপ্ত විද්‍යාව එහෙම නෙවෙයි කරන්න තියෙන පුළුවන් තරම් නාම නිර්මාණ කරන්න ඕනේ. බුදුරජාණන් කිව්වා නාම නිර්මාණයක් වෙන්නේ ළමයි හම්බෙන එක විතරයි. අන්තිමට වැඩි වෙන්නේ සුසාන භූමි විතරයි කියලා. ඔය ලෝකායත විශ්යෙන් ගියාම ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒ පුංචිට නිකන් කන කහනවට කියපු කතාවක් නෙමෙයි. මොකද අන්තිමට කාමයේ වැඩි කරලා කාම භෝගී වෙලා දරුවෝ වැඩි කරන එක විතරයි සිද්ධ වෙන්නේ. ඊ වෙනුවට කාම මිත්‍යාචාරයේ තේරුම් ගන්න කාම ඡන්දේ දුරු කරන ගියාම බුදුරජාණන් සබයින අපගබ්බෝ කියලා. ගර්භ ගැබ් ගැනීම නතර කරවන්නේ කියලා බුදුහාමර දොස් කියනවා. නිබුදුන් කියන අලුතෙන් කර්ම කර්ම ගර්භ ඇති කරන්න යන්න එපා. කර්ම ගර්භ කරකියෝ සංසාරේ වැඩෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න සංස්කාර මට්ටමේ. ඒක ඒ තුනී කරගන්න මේචල් කරගන්න පුළුවන් මට්ටමට ගෙනල්ලා ඒක තියෙන අර්ජවේ කඩලා බලාගෙන ඉඳී කියලා කියනවා අලුතෙන් කර්ම රැස්ම කර සිටීමට. given කර්ම ගෙවිච්චාවයි. පිච්ච කර්ම ගෙවිච්චාවයි වේදනක් වෙනවා. මිනිස්සු අනවරතේ බනිනවා. හිතවිලිත් එනවා ශබ්දත් ඇහෙනවා නමුත් ඒ මතින් නදකින් නොපතන් කියලා කියන්නත් එපා හිතන්නත් එපා නොදක් නොදකින කෙනෙක් වගේ නෑ හෙන කෙනෙක් වගේ බේරිලා හිටියොත් ඒකට බුද්ධ ආදී උත්තරමන්වන්සලා කරු කරනවා ඉතින් එතනදි තියෙනවා සක්කාය දිට්ඨි පැත්තට අපි යන්නේ නැත්නම් සක්කාය දිට්ඨි කඩන පැත්තටද කියලා හැබැයි අපි නෙවෙයි මම එසේ හැම චිත්තක්ෂණයක්ම තීරණාත්මකයි හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තියක් අතරමැද එකක් නම් හිතන්න එපා. එක්ක සංසාරට එක්ක අපායට. එක්ක සංසාරට එක්ක නිවනට. අපි හිතන නෑ පහුවෙලා ඒක කරන්නම් දැන් මේ කටේ ජීවර කළ පස්සේ නිවන් දකින්න හදන්නම් පුල් පූර්ණ කාණ භාවනා කරන්නම් කියලා. නමුත් හොඳට මතක ගන්න චේතනා පහළ වෙන හැම එකකින්ම චේතනා කියන එක සංස්කාර ගත්තොත් සීල චේතනා අනිත්‍යයි සීල චේතනා දුකයි. නිසා භාවනා කරනකොට යම් වෙලාවක පුළුවන් නම් කාය සංස්කාරات නතර කරලා චේතනා පහළ නොකර ඉන්න යසුදුසුකම් ලබනවා චිත්ත සංස්කාර දැකලා අනුසේ වශයෙන් වැඩ කරන හැටි දැකලා මේ තොරණ බලලා නෙමෙයි තොරණ පිටිපස්ස කියලා ෆ්ලෑෂර් කොටේ බලලා ෆ්ලෑෂර් කොටේ කොහොමද කරකිනකොට මේ ලයිට් පත් වෙන හැටි දැක්කට පස්සේ තේරෙනවා ඒක කිසිම ලස්සනක් නෑ ෆ්ලෑෂර් කොටේ තොරණ නම් තියෙනවා තරු වලට එක එක තාල වලට ලයිට් දුවනවා කියලා ලයිට් දුවන්නේත් නෑ ඒක ලයිට් එකක්වත් දුවන්නේ ඒක තැනපත් වෙනව නෙවෙනවා විතරයි දුවනවා නම් දුවන්නේ ඕක යට තියෙන විදුලිය ඒකත් එහාට මෙහාට දඟලලා මිසක ඒකත් දුවන්නේ නැහැ. ඒක තමයි අර ෆ්ලෑෂර් කොටින් කරකවලා දෙන්නේ. ඒක දිහා බලන ගියාම අපායම තමයි ඒක තියෙන්නේ. ආන් මේ වගේ තමයි යන්ත්‍රය අතුල්පැත්ත බලන්න නම් ඒ කාය සංස්කාර ගෙවම් කරගෙන චිත්ත සංස්කාරට සූදානම් වීමක් වශයෙන් චේතනා පහළ නොකර ඉන්නවා කියලා කියන්නේ මේක සමතෙන් වෙන එකක් නෙවෙයි. මේක අදිෂ්ඨානයක්ම තමයි අදිෂ්ඨානයක් තියෙන අදිෂ්ඨාන නොකරන. චේතනාවක්ම තමයි චේතනාවක් වෙන චේතනා නොකරන්නේ. ඉතින් මේක අමානුෂිකයි. මේක මනුස්ස මනසක තියෙන තර්කයට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ සඳහා යන ඇත්තන්ට මිනිස්සු කියන සාමාන්‍ය පිස්සොයි කියලා. ඉතින් ඒ Taman දැනගන්න ඕනේ සාමාන්‍ය පිස්සන්න පිස්ස සාමාන්‍ය ලෝකෙ පේන පිස්සු වගේ තමයි. බුදු දනස් කියන ධබ්බේ උම්මත්තක පුතුජනා කියලා ඔක්කොමලා ඉන් හරියක් උම්මත්තකයෝ මුක්කක් කරි චේතනා පිටිපස්සේ තමයි දුවන්නේ. බුදුන්ස කියන අසුචි කියලා මේකට. අත්තට පඤ්ඤා අසුචි මනුසා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා. මිනිස්සේ કોઈ මොන දෙයකට හරි පෙළඹෙන්නේ මොකක් හරි ඒකේ තියෙනවා. ගණ්ඩ අර්ථයක්. මේ අර්ථයක් සඳහා වැඩ කරන එක අසුචි කියලා කියනවා. අර්ථය සඳහා වැඩ කරනවා කියලා කියන්නේ ලාභයට සත්කාට වැඩ කරනවා කියන්නේ. නික්කාරණා දුර්ලභාජ්‍යමිත කිසිම හේතුවක් නැතුව අහවල දෙය කියලා කියන්න බැරුව ඒ බුද්ධ කෘත්‍ය, දේව කාර්ය, රාජකාරියක් වශයෙන් කරනවන එවැනි දුර්ලභයි, එවැනි නිට්ටය සත්‍ය ප්‍රකෘති මිත්‍ය දුර්ලභයි. ඒ නිසා අපිට බාහිරින් බලාපොරොත්තු වෙන්න පාඩු ගන්න තමන්ට පුළුවන් ද කියලා බලන්න ඕනේ. අර වගේ හිත සංසිඳිලා ආනාපානේ සංසිඳිලා විවේකීව ඉන්න වෙලාවකදී අනේ ඊගාට මොකද කරන්නේ කියලා අහන්න නැතුව අනේ හයියෙන් හුස්ම අරගන්න ඕනද කියලා හිතන්නේ නැතුව අනේ නින්දට නොවැටීවා කියලා හිතලා මේක දිගට පවත් ගන්න පුළුවන් අපිට తాවකාලිකව ඒ සංස්කාර සංසිඳීමේ තදංග නිබ්බුතිය කියලා එතන එතන ලබන නිවනක් අත්දකින්න පුළුවන්. ඒකට පහුරු ගන්නවා නම් ඒක අවශ්‍යනවා නම් ඒ බුද්ධලයට අර තෑග්ග දුන්නට බාර ගන්න කැමති නැති කාලකණ්ණිකමක් තියෙනවා. ඒකට කාලකණ්ණිකම කියන්න වටින්නේ නැහැ. ඇත්තටම ගරු කටයුතු කෙනෙකුට මේක වෙන්නේ. නමුත් විහිංපල් කියලා කියන්නේ ඕක තමයි. තෑග්ග දෙනවා. තෑග්ග දුන්නට කියනවා ඕක යහපැත්තේ ටික දෙන්න වන්ට නැත්නම් ඕක ඉවුරු නම් පස්සේ මම මොකද කරන්නේ කියලා ප්‍රශ්න කරනවා. අන්න මේක හොඳට තේරෙනවා. මේ සංස්කාරවාදී කියන්නේ චේතනා චේතනා පහල නොකර ඉන්නවා කියලා කියන්නේ ඉසි මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් විශේෂයෙන්ම ශ්‍රද්ධා පරිසරයක, සදාචාර පරිසරයක, සමාධි පරිසරයක මේක පහල නොකර ඉඳීම තමයි විපස්සනා කියන්නේ. ඉතින් මේ විපස්සනා භාවනා කරන අයටත් එමෙ තාමේ මට්ටමට ආවේ නැති අයටත් මේක යහ දැක්ම පහළ වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා අපි බංගල පොඩි කාලයක් වැඩි කාලයක් කරගෙන තියෙන දේශනාව සඳහා ඉතින් මම ආරාධනා කරනවා මේ පිළිබඳව මට ආන්තරාදාන පත්‍රම් තියෙනවා ඒ ගැන කතා කරලා එහෙම නැත්නම් අපි දේශනා සමාප්තියේ පෙත්තවතාල අභිවාසන ජානා කිරීමෙන් දේශනාව ආරම්භ සමත් කරනවා. අසසමනස සමහර බණ දේශනාවන් වල කිව්වා බාහන එක අවස්ථාවක නිර්මාණශීලීත්ව වැඩි වෙනවා ඒ වගේ දේවල් වෙනවා. මොකද? නිර්මාණශීලීත්ව වැඩි වෙන අවස්ථාවක්. නේ ආ. ධ්‍යාන ලැබලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ වගේ අවස්ථාවක්. ධ්‍යාන වල ඉන්නකොට නිර්මාණයක් එන්නේ නැහැ. ධ්‍යාන නැගිටිට පස්සේ ඉඳිලි තියෙනවා. නික්ලේශී හිතේ කොහොම නමුත් හිත අවශ්‍යන තාක්කල් කිසිම නිර්මාණයක් නැහැ. ඒක මේ අවශ්‍යන හිතේ තියෙන නිර්මාණ කසාන රෝගයේ කසලා ගන්න විවේකයේ වගේ. ඊට සම්පූර්ණ tempat උනාට පස්සේ සම්පූර්ණ පූර්ණ පිපීමක් සිද්ධ වෙනවා. ඒක කවදාක සැලසුමකින් ගන්නත් බෑ. හොයාගෙන කියලා ගන්නත් බෑ. ඒ නිසා අපිට කරන් තියෙන්නේ සම්පූර්ණ හිතට gediy වශයෙන් මෙන්න ආනේ මේ මැස්පොදි ඔක්කොම එහෙම tempat වෙන්න ආරින්න. මේ මැස්පොදි අවිශලා තියේදී নানা ප්‍රකාර හැඩ තියෙනවා. ඒක විකාරයක් වමනයක් විතරයි මේ වගේ එකතු වුණාට පස්සේ බුදු කරන්න පුළුවන් සම්මා සම්බුද්ධ වෙන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් නිර්මාණශීලී තියෙන එකේ අර අවිසිලා තියෙන්නේ <coughs> එක්කෝ තණ්හාවෙන් එක්කෝ දිට්ඨියෙන් එක්කෝ මානෙන් එතකොට අපි කරන්නේ නිර්මාණ ආර්ථික නිර්මාණ දේශපාලන නිර්මාණ සහ සමාජික නිර්මාණ තමන්ගේ අර්ථ සිද්ධිය පිළිබඳ නිර්මාණයන්නේ සියල්ලම එකතු වෙච්චලා ඒකට සමාජය කියලා කියනවා ඉතින් එහෙම වුණාට පස්සේ යමක් නොකර සිටීමෙන් තමයි උපරිම නිර්මාණයට ඉඩ දෙන්නේ යමක් කරනවා කියන්නේ එළවන්නේ තණ්හාවෙන් දික්ටි මානි. එතකොට කෙලසිලා තියෙනවා. ඒන නිර්මාණ තව කෙනෙකුට වැඩිය හඳ වුණාට නයිසાર્ගික වශයෙන් හොඳ එක නෙවෙයි. ඒ නිසා කියනවා මේ <clears throat> මම හිතත් කිව්ව එකයි අර කාගේ ප්‍රශ්නකට අහුම්කම් දෙනකොට තමයි ප්‍රශ්නට අවුල් අහුවෙන්නේ නැතුව විවේකීව අහගෙන හිටියොත් කෙලිම ප්‍රශ්නට උත්තරේ හිතෙනවා. ඒ වෙලාවේ එනවා. හිතලා ගත්තොත් ඒක තනි කරම අංශ භාගම. නිසා හොඳට අහුම්කම් දෙන්න ඕනේ මේ උනන්දුව තියාගෙන හුමිටියක් දෙන්න නේද. ඒකෝ තමයි මේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නේ තේරුම් ගත්තොත් තමයි මේ උත්තරයක් එන්න හදන නිසා අයින්ස්ටයින් වගේ ගණිතඥයෝ කිව්වේ උත්තරේ කෝක වෙතත් ප්‍රශ්නේ ඉස්සලා තේරුම් ගත්තොත් නම් ගණිතඥයෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ මොකක්ද කියලා තියෙනවා. උත්තරේ ගැන හිතන්න යන්න එපා. එතකොට වෙන්නේ අවුල් වෙනවා හිත. හොඳට කියවලා බලන එක ව්‍යාපාර වස්තුවක්ද, බීජ ගණිතයක්ද, රංකනද මොකක්ද මේ මේ ගන්නේ. ඒක උත්තරේ තන කියනවා. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ gediy වශයෙන්ම හිත එකතෙන් වෙන්න. ඒකාග්‍ර වෙන්න ඕනේ. ඒකාග්‍ර වෙනකොට ඒක මගේ එකක් නෙවෙයි හිතේ හැටි. මනුස්ස හිතක් ඒකාග්‍ර වෙනකොට ඒක පූර්ණ කරුණාබරිත වෙනවා, පූර්ණ ප්‍රඥාවන්ත වෙනවා. සමබරත් වෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ එතකන් ඉන්න බෑ හදිසි. භාගයට කිට්ටු කරනකොට උත්තර භාගයක් එන අපි හිතන ඊට වැඩිය හොඳයිනේ කියලා අල්ලනවා. නමුත් කරගෙන කරගෙන කරගෙන කියලා කවදාද සම්පූර්ණ නැතර වෙලා ඉන්නකොට එනදී හොඳ අර්ථ කුසලයක් අර්ථ සිද්ධිය සලකනවා. ඒත් ඉවසීම නැතිකම තියෙන. හැබැයි ඒ අතින් මේ සතුන් මරණ හොරකම් කරන අනුන්ගේ දුක් දෙන මට්ටමක් නැහැ. නමුත් අපිට තව ගොඩාක් කළ යුතු දෙයක් තියෙනවා. කළ යුතු දේ තමයි මේ තපස. උපේක්ෂාවේ ඉන්නකොට හොයාගෙන යන උත්තරයට වැඩිය හම්බෙන උත්තරයක් තියෙනවා. ඒක කතාවකත් ප්‍රශ්නයකට ලක් වෙන්නේ නැහැ. බොහෝම දුරදි යනවා ඒ උත්තරේ. ඒ නිසා මේ ඉවසීම තමයි තලතුණකම තමයි මේ තේරවාදේ අවුරුදු 20ක්වත් හිටපන් කියලා කියන්නේ. මහානකමවත් මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ සාමාන්‍ය පැවිදි වෙච්ච ගමන් පුදුමාකාර නිර්මාණ තියෙන සාසනය හදන්න ඕනේ. මේ ධර්ම සංගායනා කරන්න ඕනේ වෙන්න වැඩ. ඒ කියන්නේ ඒ තක තීරකම තමයි. අඩු කලේ හෙල වෙන ගතිය තමයි තියෙන්නේ. පහුවෙන පහුවෙනකොට මේ හිතෙනවා අනේ අපි නිර්මාණශීලී එනකොට මේ ප්‍රශ්න නැතිලා යයි දන්නේ කියලා. අපි නිර්මාණේ එනකොට ප්‍රශ්න නැති වෙයිද කියලා ලොකු දැකයක් වෙන නිසා ප්‍රශ්නේ ඒක එක හවුස් කෙනෙක් පොතක් ලියනකොට ලියලා තියෙනවා චරිත කතාවේ. ඒක දුර්ලභ පොතක්ලු. පරිවර්තන කරලා ඉක්මනට අච්චු ගහන්න ඕනලු බලනකොට වෙන කෙනෙක් අච්චු ගහන්න හදනකොට ඒ නිසා ඉස්සෙල්ලා අච්චු ගහන්න ඕනේ කියලා. ඒකකොට තේරෙනවානේ මේ දුර්ලභකම මොකේද තියෙන්නේ කියලා. ඉතින් තව කෙනෙක් අච්චු ගන්න සාදුනේ ඒකට තීලිවල කරපුවාම ඩබල් වර්ක් ඕනේ නැහැ. මෙයා කියන නෑ නෑ. ඒ අච්චු ගන්න ඉස්සෙල්ලා දවසෙන් දෙකෙන් සීල වැඩ බහ නැතර කරලා පින්න පාතින් නොකින් විජාට පොත කරලා අච්චු කරුවා කියන. කොහෙද මේ යන්න හදන්නේ? අපිට ඕන තියෙන ඔයාට වැඩිය මයි ළඟ නිර්මාණශීලීත්වයක් තියෙන කියලා පෙන්වන්න. මොකටද මේ? ලාභයට, සත්කාරයට, සම්මානයට, සිලෝකයට. ඒලා මේ යන වැඩි වෙන්න ඇරලා ලොකු සංසේ පොත ලියලා තියෙනවා ඒ බණක කොතනක හරි කමක් නැහැ. සීලයක් වැඩෙනවා නම් සමාධියක් වැඩෙනවා නම් ප්‍රඥාගෙන ඒක මගේ දෙයක් කියලා සාදු කියන්නේ කියලා. මේ මධ්‍යස්ථානෙම නෙවෙයි මේ ගුරුරැගම නෙවෙයි වෙන තැනක හරි කමන්නේ කතෝලිකයෙක් හරි කමන්නේ සීල් රකින්නොනේ සාදු කියන්නේ. මොදිතාවක් ඇති කරගන්න. තව මේ ක්‍රමේ නෙවෙයි වෙන ක්‍රමයකින් කාටරි සමාධියක් වෙනවනේ. සාදු කියන්නේ. සමාදම් වෙන්නේ කියනවා අනුමෝදම් වෙන්නේ කියනවා. කාටද මේ ක්‍රමේ නැතුව වෙන ක්‍රමයකින් ප්‍රඥාවක් ඇවිල්ලා තියෙනවනේ. කොච්චරද හොඳයි. ඒක නෙවෙයි අපිට නෙවෙයි මගේ මධ්‍යස්ථානේ මගේ අරතට මේකෙන්ම නිවන් දැක්කේ නැත්නම් අනිත්‍යවස කරන්නේ මේක තමයි ඔරිජිනල් කියලා අපේ අපේ නිර්මාණය අපි අනිකට වැඩිය මාන්නකාරකමකට පෙන්වන්න හදනවා. ඒක අර මේ වස්සෙකුට අං ආවා වගේ ඉනි නිර්මාණශීලීත්වය. ඒක නිසා ඔය නොබෙල් ටැග් වගේ දෙන්නේ ඒ කඩප්පුලියයි. අර මොනවද මේක හොයාගත්තේ ඉඳලා ඩයිනමයිට් හොයාගත්තා පස්සේ හතුරා ගන්න පස්සේ මොකටද පාවිච්චි කරන්නේ? මිනිස්සු කියනවා චීනේ කොච්චර ඉස්සලද ගන් පවුඩර් හොයාගත්ත උන් ප්‍රඥා කරලා බතෝල් නිකන් හිටියා. වෙස්ට් එකට ගිය ගමන් තුවක්කුවක් හදුවා වෙඩි තිබ්බා. චීනේ කොච්චර කලින්ද මුද්‍රණ ශිල්පය හොයාගත්තේ. මොනක් කෙරුවේ නැහැ. තියන්නේ වෙස්ට් එකට ගියායි ආ මොකද කලින් තච්චුව ඔක්කොම කරලා තේරම අතර ගත්තා. එන්නේ මොකද වෙලා තියෙන්නේ? චීන තාමත් එතනමයි. එනිසා මේ නිර්මාණශීලී මිනිස්සු ඕනට වැඩි උඩ දාන්න කියන මොකද කොහොමඩක් අසන්තෝෂෙන් ඉන්න මනුස්සයෙක් ඒක දෙයක් නේ නිසා ඔය හැමදේම ඔයාගත්තේ බට ආශියා කරේ එක එකක් පේටන්ට් රෙකෝඩ් කරේ නෑ එක එකක් බිස්නස් කෙරුවේ නෑ බිස්නස් කරමින් පිටට ගියාට පස්සේ දැන් අපි යනවා ඒ කට්ටියට පේජ් එක ගිහලා අම්මෝ සුද්ධ හරිෂෝ අන්තිම වලට හැම බේස් එකක්ම මෙහෙ තියෙන්නේ ඒ මොකද කොහොමදත් කන්ටෙන්ට් ආශියා කරේ ඉන්න මිනිස්සු නැත්නම් ඉරක්ෂේ ඉන්න මිනිස්සු ඔය සමජීතෝෂ්ණ මට්ටමේ ඉන්නේ ඌට ඔය උඩ දාන්න දෙයක් ඇත්තේ නෑ උඩ දැම්මඩ පස්සේ දැන් අවුරුදු 200ක් ගිහිල්ලා වෙනවා උඩ පාටුවට වැටිලා. එයාට අර කන්ටෙන්ට්මන්ට් එක නැත්නම් ඒ තියෙන ඒ සංതൃප්තිකර తত্ত্বය අර නිර්මාණශීලීත්ව වෙන්නේ කාලා පුබ්බඩය බුදිය ගිහිනයි. ගොංගලියයි. බුදුජානක බලන්න මේ ප්‍රශ්නේ වෙන විදියකට වැඩි පෙට්‍රල් පුච්චලා දඟලනට වැඩිය හොඳයි අඩු පෙට්‍රල් පුච්චන ප්‍රමාණයක් පුච්චලා අඩි විහාරන්ට යන ප්‍රශ්න වැඩි කරගන්න පුළුවන් නම් ඒ නැත්නම් බුදුහාම කියනවා භික්ෂු ගුණයක් විදිහට අලංකාතුන් අලං සංවිධාතුන් කියලා. තමන්ට වැඩේ කරන්න පුළුවන්කමක් තියෙනවා. වෙන කෙනෙක් ලව කරන්න සංවිධාන ශක්තියක් තියෙනවා. සංවිධාන ශක්තිය අලංකාතුන් කියන එක අලංකාර වැඩක්. තමන්ට කරන්න පුළුවන්. කෙනෙක් ලව කරනකොට බුද්ධාවෙන් බලන්න ඕක කොහොමද මෙහෙමයි කරන්න කියලා කරලා දීලා වැඩේ කෙරෙන්න ආනේ එතෙන් ඉතින් නිර්මාණශීලීත්වය ඔය සාමාන්‍යයෙන් මේ ලෝකායත විෂයන් වල හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ සංස්කාර කියලා කියන්නේ මොකද්ද කියන එක හරියට තේරුම් ගත්තට පස්සේ තේරෙනවා අපි දාසයෝද ස්වාමිවරුද කියලා. සංස්කාර වල දාසකත්වයටපත් වෙලා අපි අනුන්කමල පරලා ගිහිලා මේ නිර්මාණ ක්‍රමයේ යන්න හදනවාද නැත්නම් සංස්කාර සමතේ ස්වභාවයෙන් මතුවෙන උත්තරම නිර්මාණයට තන දීලා අපි විවේකීව සතිය වඩනවා කියලා. මේ දෙක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ප්‍රවණ ස්වාමීන් වහන්සේ සක්කාය දෘෂ්ටිය කියන්නේ රූප වේදනා සංඥා සංකාර ආත්මය කියලා කියන එකයි. එහෙම නැත්නම් ආත්මය තුළ මේ පහ තියෙනවා කියලා හිතනවා. නැත්නම් මේ පහ තුළ ආත්මය තියෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් ආත්මය රූපවන්ත එකක්, වේදනාවන්ත එකක්, සංඥාවන්ත එකක්, සංකාරවත් එකක්, විඤ්ඤාණවත් එකක් කියලා. දැන් ස්වාමීන් වහන්සේ මේ මේ ටික නැති කරගන්න කරා භාවනා ඥානකින් මේ ටික නැති කළාම තමයි සත්‍යදිෂ්ඨය කැඩිලා සෝවන් ඵලය ලැබෙන්නේ. එතකොට සම්මාසුඥාන වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව අසාසිතී ඔන්නගේ තවුසක මේ සෝවන් ඵලය ලැබුණා. එතකොට පෙර කරන ලද සසර පුරුදු නිසා මෙන්න මේ සක්කාය දෘෂ්ටිය ඒ වෙලාවේ නැති වෙනෝනේ ස්වාමීන් වහන්සේ සෝවන් ඵලය ලැබෙන්නේ. එනිසා මූලික සංවේද ධර්ම කැඩෙන්න එපායි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. අපි ගන්න සම්පූර්ණයෙන්ම මේ සෝකා දිට්ඨි නැති උනේ පෙර පරණද තිබුණු සසර පුරුද්දෙන් සායන ස්වාමීන් වහන්සේ. නෑ එහෙම අතීතයට බාර දෙන්න බෑ. සක්කාය දිට්ඨි අතීතේ කඩන්න බෑ. වෙන කෙනෙක්ගේ ගැම්ම තිබිලා තියෙනවා. අනික් කටිරත් ඒ වෙලාවේ තිබිලා තියෙන අනික් කටිගේ පිපිලා වෙන්නේ නෑ. ඒ අතීත හේතු නිසා සංස්කාර කඩන්න බෑ. අතීත හේතුව හේතුක ධර්මයක් වෙලා තියෙනවා. ඒ අනුවපත් වෙච්ච පරධර්මයේ තමයි යම් කිච්ච සමුදය ධර්ම සම්බත්තන් නිරෝධ ධම්මන් කියලා යමක් ඇති වෙන ගතිය තියෙනවා ගැන තියෙන සුළුයි කියන එකයි උන්වහන්සේ තේරුම් ගත්තේ. එනනම් උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා උපදින දේ නැති වෙනවා. මේ සංස්කාර පිළිබඳව අර්ථකථනය තමයි. ඒක අතීත හේතු කියන පටන් අරගත්තොත් පුබ්බේගත හේතුක වාදයට වැටිලා මේ අකිරේ වාදයකට වැටෙනවා. පුබ්බේගත හේතුවක් නෙවෙයි පුබ්බේගත හේතුව හේතු රාශියකින් එකක් වෙනවා. ඒ වෙලාවේ නිවර්දී ප්‍රතිපත්තිය බුදුන් ඉස්සරහා පිට සද්ධාව අනිත් ඒ වෙලාවේ කයි පහසු වෙන දු වේදනා ප්‍රබර ගානක් ඉවසාගෙන ඉපයි මේ බණ අහගෙන ඉන්න. බුදුහාමුදුරු කියන බණ. ඉතින් ඒකට වේදනාන පසනාවක් කරනවා. මේ චිත්තාන පසනාවක් තියෙනවා. ඒ ඔක්කොම තියෙනකොට අතීත හේතු අතීත මේකත් උපනිශ්‍රේ වෙනවා. ඒක එකක්. ඒක මේ බොහෝ හේතුන් අතර එකක් අපිට හුඟක් වෙලා තියෙන්නේ අපි මේ මේ යමක් සිද්ධ වෙච්චාම මේ සිද්ධියට හේතුව එකකට අඩු කරන්න හදනවා මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අන්තභාගය. ඒ නිසා linear education system එකේ අපි මොකේටද ඒක හේතුක හොයන්න හදනවා. අපේ බුදුචානන්සේ ක්‍රමයේ ඒක පෙන්නනවා ප්‍රධාන විචිතේ සංස්කාරයන් කියන චිත්තික රාශිය අතර චේතනා ප්‍රධාන නිසා චේතනාව සංස්කාර කියලා කියනවා. ඒක යට තියෙන බලවත්කම නිසා නමුත් චේතනා නෙවෙයි සංස්කාර කියන්නේ. සංස්කාර කියන තියෙන රාශියේ චේතනා තමයි බලවත් කරනවා. ඒකත් එක ණය ක්‍රමයක් බලවතා බාර ගන්නවා සියල්ල වශයෙන්. නමුත් ඒක හැම තැනදීම හරියන්නේ කවදාකවත් ඒක හේතුක දෙයක් නෙවෙයි. කර්මය කියනවානේ. චේතනාම් භික්කවේ කම්මං කියලා කියනවා. කර්මයක් එකක් නේ. ඒක තමයි කර්මය කියලා කියන්නේ අතීත කර්ම නෙවෙයි මේ දැන් කරන එක. එතකොට ඔය ඔය කොණ්ණඤ්ඤ තාපසයා සෙවම් කොල්ලා තිබුණා නේද පළවෙනි ශ්‍රාවකයා වෙන්න. ඒතකොට ඒක අතීත හේතුවක් වුණා නේද? මම හිතන්නේ ඒක තමයි මේ පාසක මහත්තයා පැහැදිලිව මතු කරන්න හදන්නේ. මම කියන්නේ ඒක ප්‍රධානම වූ එකම වූ එක නෙවෙයි. ඒක බලවත් හේතු සාධකයක් වුණා. මුතර ගොඩාක් තව කරුණු රාශියක් මැද තමයි ඒකට අවශ්‍ය ක්‍රියා කිරීමේ ශක්තිය හම්බ වෙලා හම්බ වෙනම ඒක හේතුවකට නැත්නම් අතීත හේතුවකට විතරක් මේ පටිච්චසමුප්පන්න අවබෝධයක් පස්සේ නාරණ එකපාර අවබෝධ වුණේ නැත්තේ. පස්සේ නාරණ පස්සේ අවබෝධ වුණා ඉතින්. එකපාර අවබෝධ නොවි හේතුව කෙර විපස්සනා වල ශක්තියක්. දිරුම් කිරීමේ ශක්තියක් පරිණි ශ්‍රාවකයා වීමේ ශක්තියක් කියන අතීත හේතු ගණනාවක් දෙන්නාම. පැහැදිලිව. ඉතින් එහෙම තියෙද්දිත් කොණ්ඩඤ්ඤාමතු බුදුහාම ළඟට එනකොට ওই මහානට අපි සලකන්නේ නැහැ කියලා හිතුවනේ. ඔය ඉන්නේ අපේ සරකුල් ලබා ගන්න. ඔයාට ඕන කකුල් දෙක හොදලා වාඩි වෙච්ච අය කියලා. ඒකේ නම් එන්න බෑනේ. ඔච්චරම ඔය පෙළ ගැහිගෙන එනවනම් දැන් මේ නිවන් දකින්න තියෙන කෙනෙක් කියලා. ඒකේ විලා තිබුණේ නැහැ. ඒකේ තියෙන ඔයා රජ කවුලේ මට සේවකව නැතුව බෑ. ඔය එන්නේ මේ අපිට කියලා අතපය හරි ගන්න අපි આવුවේ යෙව්වට භාවනා කරන ගන්න උදව් කරනවා. දැන් මොකටද උදව් කරන්නේ? එයා දැන් ඔය ඇඟ පුම්බගෙන ඉන්නේ ඇඟ හදාගෙන අපි යන්නේ නැහැ. ඒවා එතකොට එහෙමනම් ඒ අතීත හේතු ඒ සංස්කාර තේරුම් ගැනීමට හේතු වුණා. මොකද මේ රසීද විදයන බුදුහාමුදුර දක්වන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒ වෙයි මේ වෙලාවට කොයි එක ඉස්සරහට එනවද කියලා අර සුවිප් පදිනකොට අර කැරකිලා කොයි බොල උඩට එනවද කියන එක. ඒක සෑහෙන මොකද්ද කියන්නේ? මේ probability එක. අහඹුවක්. ඒ අහඹුවත් 100 100ක්ම අහඹුවක් නම් ප්‍රතිපත්තියක් හදන්න බෑනේ. නමුත් බුද්ධංශයේ අහඹු තුලින් පෙළදෙන මෙහෙම කාරණා ගොඩාක් තියෙනවා. මේවා හරි විචල්්‍ය සාධක. එකකට අඩු කරන්න එපා. අඩු වුණොත් නියත ගතියකට වෙනවා. හැබැයි එකකට අඩු කරන්න නැතුව බණක් කියන්න බෑ. බණක් කියනවා කාටද කියලා මේක තමයි පළවෙනි එක මේක දෙක තුන මොකද අපි අපේ අධ්‍යාපන ක්‍රමයේ මහා නරුම අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඒ පූර්ණත්වය උගන්වන්න බෑ අපේ අධ්‍යාපන ක්‍රමයේ උගන්වන්නේ රේකී ක්‍රමයට. වම මේ පිට දකුණු අකුරු ලියන්න ඕන. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඒ තුලින් ඔය බුද්ධ ධර්මයේ තියෙන මේ ත්‍රිමාන රූපේ තේරුම් අරගන්න බෑ ඔය රීකිය ක්‍රමයට. ඒ හැබැයි අටුවාව තේරුම් ගන්න තියෙනවා. අටුවාව අභ්‍යාපාරණය ආදි වශයෙන් ණය ක්‍රම රාශියක් පෙන්නලා දීලා තිනවා මේ මේ වාක්‍ය මම ලිව්වේ මේ ණය ක්‍රමයට. මේ වාක්‍ය මේකට. එතකොට අන්තිමට තේනවා මේ වාක්‍ය අර්ථය කොහොමද නැත්තේ ණය ටික තේරුම් අරගන්නකොට කියන හිත දැනගෙන කතා කරන්න. මේ sannivedana කියන එක මේ මූලධර්ම වශයෙන් හරි දැනගෙන තිබිලා තියෙන. ඒ නිසා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ සිද්ධිය අනිවාර්යයෙන්ම ඒකේ අතීත හේතු හේතු වෙලා තියෙනවා. නමුත් මම මේ පෙන්වන්න දන්නේ ඒක හේතුකව උත්තර දෙන්න යන්න එපා. එතකොට ධර්මයේ තියෙන අර සමුදාරිය විචිත්‍රත්වය අර සම්පූර්ණ gediye නැති වෙනවා. ඔය එකකට අඩු කරන්න ගියේක වෙස්ටර්න් තින්කින් එක. අලවියක බුදුහාමුදුරු මහතරුණ සමාවතෙන් දැක සෝවාන් වෙන බව. ඒ කියන්නේ පෙර ධර්ම ඔබේ ශක්තිය පෙර ආත්මවල වඩාපුවා දැකලා අද මේක පූර්ණත්වයට පත් වෙනවා කියලා දැකලා අලවිය යටාදාට ගියා. මහා අල්ල ගහන කපු පිටියෙන් පිටසක්කල කියලා කිව්වනේ. ඒ කිව්වේ අද ඒ දුන්නාදේ කිව්වට ඒ ශක්තිය ඔක්කොම පිටිපස්සේ ගියාගෙන නේ කිව්වේ. බුදුහාමුදුරුවනේ විවෘත කරලා දුන්නේ ආ ප්‍රශ්නේ උත් ඇහුවානේ. එහෙනම් කියපම් මේවට උත්තර කියලා. කිව්වම උත්තර ඒවා උත්තර අහන්නත් එයාට ඒ ශක්තිය ආයේ පෙර ආත්මේ දුරුඹුරුපණේ. පැහැදිලිව මේක මේ කවදාකවත් ඒක කාටවත් විරුද්ධව නැහැ කියන්න බෑ. නිසා වර්තමානයේ අපි කල්පනා කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු වචන වලින් පාර පෙන්නලා දුන්නාම අර පරණ ඔක්කොම ටික එතෙන්ට එනවා. ඒ පුංචි දෙයකින් වෙහෙලා තියෙන මොහේකි. නේද? ඒ කියන්නේ ඒක ඒ කාරණාව සඳහා කර්මජ හේතු එක චිත්තජ උතුජ ආහාරජ කියලා එහා සමාන හේතු හතරක් බුදුහාම පෙන්නලා තියෙනවා හැම එකම කර්මයට යන්නේ කියොත් නියත ගතික කියලා බුදුහාමෝ ඒක කැටගරයිස් කරලා තියෙනවා මේක නාස්තික වාදයක් කියලා බුදුරජාණන් ප්‍රතික්ෂේප කරයි කියන්නේ එනිසා කර්මය කියන අපි කියතයි 125ක් විතර ඒකත් වැඩ කරලා තියෙනවා ඒ වෙලාවේ චිත්ත tattve බලපානවා ඍතු ගුණය බලපානවා ඒකයි බුදුහාමෝ වෙලා බලලා යන්නේ ආහාර මේ හතරම හතරෙම තමයි මේ සංප්‍රයුක්ත බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සම්බුදායන් වහන්සේ දෙයක නුවණින් බලලා කවදද මම කාටම පිට වෙන්නේ කියලා මේ ආශ්‍රමයේ සෝවාන් ඵලවත් ලබා ගැනීමේ පෙරපින් තියනවාද කියලා බලන්නේ වඩින්නේ. දැන් චුන්ද කර්ම රත්න පුත්‍රයා හිටිය අල්ලුවත්තේ ඌරුමරවර. එතෙන් කියන්නේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ නිසා මේ ඒ කාරණා විශ්මතු කරනවා නෙමෙයි. නමුත් අපි තුලත් මේ ඔය ශක්තිය තියෙන්න පුළුවන් ඒ නිසා තමයි අපි ලොකුනම් වෙන බලන්නේ. එහෙම නැති ඇන්ට ප්‍රොසෙස්ම ඉතින් මේ අර සද්දම දෙමතයක් තියෙනවා ඒ කාලේ බණ ඇසීමෙන් පමණක් සෝවාන් වුණා. අදත් බණ අහලා පුළුවන් සෝවාන් වෙන්න. ඒ කියන්නේ මේ කරුණ ටික තේරුණාම මේ කරුණ ටික බයිහක් කරගත්තාම ආ දැන් හරි මම දන්නවා දැන් සක්කාය දෘෂ්ටිය මේක. අයින් නම් දැන් මම සෝවාන් ඒ වගේ අයින් ඔය සෝවාන් සාතික අරගෙන ඉන්නේ. නමුත් මේක භාවනාවේ ඥානයකින්ම ලබා ගන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ. නෑ මන්ට ඉස්සර කීපයකට විරුද්ධව ඔය පස්සේ කතා කරන්නේ. ඉස්සර කිව්වා බුදු ආගම හොයාගෙන බලන ගිලා නිවන් දකින්න පුළුවන් නම් ඇති කියලා. දැන් කියනවා නෑ භාවනාවේ ඥානය අවශ්‍යයි කියලා. ඒ නිසා ඔය ඔය තේමාවේ නෑ බුදුජානක සිතාන් තුරිත චාරික අතුරිත චාරික කියලා දෙකක් තිබෙනවා. දෙක තුනම තියෙනවා. දෙක තුනම තියෙනවා නෑ. ඒක නිසා හරියට Taman කියන දේ හරියට තේමාව බැලුවොත් එල්ලයක් නෑ මේ කතාවේ. බුදුරජාණන්සේගේ තුරිත චාරිකා කියන්නේ එල්ල කළ යනවා. නමුත් බුදුරජාණන් ලෝක හිත දාන පිළිස කිසිම යමයක් නැති යන වෙලාවක් තියෙනවා. අතුරිත චාරිකා දෙකෙන්ම වැඩ වෙනවා. දෙකෙන්ම වැඩ වෙනවා. බුදුරජාණන් කියන්නේ මල් පිපෙන නෙළුම් වෙලකට ඉර පැවුවට පස්සේ උඩට ඇවිල්ලා තියෙන නෙළුම් පිපෙනවා. වතුරට තියෙනවා නීරෙන් පිපෙන්නේ නැහැ. යම් මේකින් වැස්සනේ ඉර පැවුවේ නැත්තම් ඒ මල පිපෙන්නේ නැහැ. ඉතින් මේක මේ අනිත්‍යත්වය තේරුම් ගන්න නැතුව මේක කර්මෙමයි. මේක චිත්තමයි. මේක උතුමයි කිව්වම අපි දැඩිවද හරි වෙනවා මේ ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියන මේකමයි සත්‍ය කියන්න හදන්නේ. එතකොට අපි මේ පද්ධතියේ තියෙන විවෘතකම පද්ධතියේ තියෙන විවිධාංගීකරණය ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන එක අපි යට ගහපුවම අර මොකද්ද ඔලම මතයක් ඉස්සරහට ආවිලා ඒක ඔප්පු කරන්න හදනවා. අර ගහච්චක බුදුහාමුදුරු බණ කියනකොට තරුණෙක් ආව උපල්ලේ. බුදුහාමුදුරු බණ කිය කිය ඉන්නේ අහගෙන ඉඳලා එක පාඨනයකට ලැබී අපිට වැඩ තියෙනවා. හා යන්නේ. යන්නලා බුදුහාමුදුරුට ওই පුද්ගලයා ඊගාව වණපද යවනවා ස්වාමීන් වහන්සේ. ඒ පේසකේ. ඒක අපිට කියන්නේ බුදුහාමුදුරු ස්වාමීන් වහන්සේ. කරන්ද කරේ. ඒක පාරමී තිබුණා. තේලා මොකක් හරි කාරණයක් බුදුහාමුදුරුවෝ දැන් අපරාසේ අපරාට පොට පෑදිලා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඒක ඇවිස්සේ නෑ මං කිව්වේ ඒකයි අතීතෙත් වයි වර්තමානෙත් වයි දැන් දැන් දැන් මැද දැන් මැදට ඇවිල්ලා තියෙන්නේ මේ බුදුලජාන අර සංගල ගන්නෑ ඔක්කොම එකට ගන්නවා ඒ ඒ ඒ මොකක් නිසාද මම ගහපු ඉඳයි <laughs> නෑ මේක මේ මේ කියන කතාවේ කන්දරක සූත්‍රයේ ලොකු සාන්ද ලියලා තිනවා පේෂන් ඒ කතාව කියනවා මේ කියන්නේ මේ මිනිසයා අස්සවිලෙන්දෙක් ඇවිල්ලා බුදුරජාණන්සට ඇත්තටම ඔක්කොම දීලා යනකොට අටසිල් සමාදන්ලා තියෙන්නේ. ඇවිල්ලා බුදුරජාණන් කියනවා අපිත් ස්වාමීන් වහන්සේ අටසිල් සමාදන්ලා කරන කට්ටිය මෙහෙමයි කියලා ගීත මේ පිටුත් පූජා කරනවා. පූජා කරපස්සේ බුදුරජාණන්සේ බණක් කියාගෙන යන්න හදන මිනිසයාට ඇඹරෙන ඇඹරලා කියනවා අවසරයි සාන්ත අපි ගියෝ. හරි ඊට වැඩ තියෙදි මං ආවේ මම යන්නම් කියලා. හොඳයි. එතකොට ආනන්ද හැමතුරු එනවා උපස්ථාන කියනවා ආනන්ද ඊගාව බණපදේ අහන්න මේ මිනිසයා මෙතන හිටියානම් සෝවාන් වෙනවා කියන්නේ. අර පින තියෙනවා. ඇයි අලෝක යකාට උත්තර පන්න පන්න උත්තර දීලා සෝවාන් කරන්නේ මෙයා නනකොලේ. ඒක ඉති බුදුහාමරෙන් ආවොත් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ එයාට ඒක නැතුණට ඔබ වහන්සේගේ ධර්මපතේ අපට ප්‍රයෝජනක් වෙනවා. මම ඒ නිසා ආරාධනා කරනවා කියලා. ඒකයි ආනන්ද සංස්කෘතියේ වටිනාකම. ඒ අහන්නේ අපි වෙන වෙන්නේ. සිවුර එකස් කරලා ඉවරලා වැදලා ඊට පස්සේ කියනවා මේ අත්තන්තප පරන්තප පරන්තප අත්තන්තප නියචන්තප නොත පරන්තප කියලා ගොඩක් හතර දෙනෙක් ඉන්නවා. මේ තමන් වෙනුවෙන් කටයුතු කරනයි අනුන් වෙනුවෙන් කටයුතු කරනයි අනුන්ගේ තමන්ට කරන එක දෙකම නොකරන උන් කියලා ලස්සන බණපද මුළු සූත්‍රය එහෙම දිගයි. නමුත් පේස අවසල තියලා යනවා බුදුරජාණන්සේ දේශනා කරන අනිමේ වංශයට පින තියෙනවා. වැඩක් උනේ නැහැ. ඒකන බුදුරජාණන්සේ කනගාටුන එක තමයි බුදුහමතුට කියන්නේ. ඇයි බුදුහාමර එහෙම කෙරුවේ නැති කියලා අහන එක තමයි මොකටකම කියන්නේ. සාමාන්‍යයෙන් වාල්සේ බල පටන් ගන්නකොට විදර්ශනා බලක් කියලා මේ මම මේ මම යෝගාවචරයේ ඔය ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඉඳලා කතා කරන්නේ මම නැත්තම් මම ඉතාලියේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී කතා කරන්නම් කියලා. දැන් ස්වාමීන් වහන්සේ ඔය කියන කාරණේ වහන්සේ කියන එක හොඳටම මට මේ මේ ප්‍රත්‍යක්ෂ වෙනවා මොකද දැන් වහන්සේ බල පටන් ගන්න ඉස්සලා කිව්වා විදර්ශනාවෙන් බලක් කියන්න තියෙන්නේ මේ දෙවෙනි එකට මේව කියනවා කියලා. මම ඒ වෙලාවේ මම හිතාගත්තා මම මේ මේක මම හොඳට අහනවා කියලා ඔබ වහන්සේ ගැන මම ලොකු පැහැදීමක් ඇතුව මම මේ බණ පටන් අරගන්නකොට මම මම මම හිතාගත්තා. මං අතපය මේ මමට දඟල දඟල හිටියේ මම ඊට පස්සේ ඔබ වහන්සේ ගැන ලොකු පැහැදීමක් ඇති කරගෙන මම හිතුවා ඔබ වහන්සේ කියනකොට ඒකට මම අවතීර්ණ වෙනවා කියලා. මට හැබැයි විනාඩි 10ක් 15 ඔබ වහන්සේ බණ කියනකොට මට මගේ සම්පූර්ණ මේ මගේ හිත මම සැරසැරට මම ආනපන සතියට මගේ හුස්ම ඇටනොද කික බල බල මම ඔබ වහන්සේට බණ අහගෙන හිටියා. මට කිසිම දැනීමක් නැතුව සම්පූර්ණ මට සමාධිය ඇති කරගන්න පුළුවන් වුණා. ඉතින් එහෙමනම් ඔය දැන් අර ස්වාමිනාස කියෝ වගේ මේ කවුරු හරි පෙරපින් නැතුව හරි මේ ආත්මේ දියුණු කරගෙන දීපු කෙනෙක්ට දැන් ඔබවහන්සේ බණ මාර්ගදී නැවතුණානේ. සමාජලාට තිබුණා නම් ඉතින් ඒ වෙලාවේ සෝමවම් වෙන්න පුළුවන් ඇති. ඒ නිසා ඒක කියන ලොකු සංඥාංශයේ මේ මේ බණ කියනකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ ඒ බණ සෝවාන් වෙනවා කියන එක බණ උග්ගටිචඤ්ඤ විපඤ්ඤිතඤ්ඤ විතරක් පොඩි අදකින් යන්න පුළුවන්. අනික කෙනාට සෑහෙන වෙලාවක් බණ අහගෙන ඉන්න ඕනේ කතාව ඔය කියන විදිහේ වීදිය. ඒ වීදිය යනකොට වේදනාව එනවනේ. මේ වේදනාව කාගෙන ඉන්න මචං සෑහෙන ප්‍රතිසද කිරිලක් අල්ලගෙන ඉන්න ඕනේ. දැන් මේක ගැස්සුනොත් සමාජය කරනොත් කරන්න. වේදන වේදනාවට බසනාව කොට නැහැ කියන්න බෑ. ඒ වගේම කායන බසනාවක් හොල්ලන්න නැතුව කාය විඤ්ඤාති මේ හත් විකාර මේ පාද විකාර නැතුව ඉන්නව ගෞරවයෙන් ඉන්නවා කියන එකත් ශික්ෂණකුත් තියෙනවා. ඒකම හිතට හිතවිලිත් එනවා මේක කෙරුවොත් අර වැඩි දාලාව මේ වැඩි දාලාව කියලා ඒකට හිතනවා ඕනේ මඟුලක් වෙච්චා වේ මම මේක ඉන්නවයි කියලා ඉතින් එන්න විද්දක නෙවෙයි යන්නේ වැඩි ඒ කියන්නේ අපි හිතන විදිය මේ සමනලයට අතු නමුනා වගේ සියල්ල නෑ ඔක්කොම කරන හරියට කිටි කිටි අල්ලගෙන ඉන්නකොට මුන් සියල්ල නැවත සලකා බැලීමක් සිදු වෙනවා. ඒක විපස්සනා සමාධිය කියන එක හරිම ඩයිනමික්. ඒක නිකන් මේ බෝම්බයක් පුපුරනකොට සිදු වෙන අකුණක් ගහනකොට සිදු වෙන දේ ඔතන තියෙන්නේ. ඕක කල්ැතුව කියන්න බෑ. අත අපි කියනවා නයිට්‍රජන් ඔක්සිජන් එකතු කරලා නයිට්‍රස් ඔක්සයිඩ් හැදෙනවා කියලා. ඒ මේ අකුණ ගහප එක මැරිලා මෙලහට. අකුණ ගහප එක අත්දකින්න කියන්නේ ඕක කිචින්නම් වෙන්නේ නැහැ. වැදිච්ච නැති එක තමයි පච කියන්නේ. ඒ නිසා මේ වැඩේට අපි කිට්ටු කරනකොට තියෙන ආත්මණයක් එනවා. ඒ කියන්නේ ඒක ප්‍රේරණයක් ඇති කරනවා කෙලෙසුණු කරනවා. ගතිශීලී තීරම් පාවා දෙනවා. බුදු කෙරේ විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඔක්කොම වෙනකොට ඉඳගත්තු මිනිහා නෙවෙයි නැගිටින්නේ. එතකොට නම් වෙනසක් වෙනවා. සානස දැන් මනෝදේශනාවේදී විගා කරන සංස්කාර සංදේ පිළිබඳව කියන්නේ සංස්කාර සංදේ පිළිබඳව කියන්නේ භවනාවේදී චිත් සංස්කාර සංසිඳීම තුලින් සංස්කාර නිරෝධය වෙන වාගේ වෙන කර චේතනා පහළ නොකර දීම චේතනා පහළ නොකිරීම තුල දීම තුලද සංස්කාර සිදීම සිද්ධ වෙන්නේ. එතන කියන්නේ චේතනා පහළ නොකිරීම තුල සංස්කාර හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒකට සංඥා කියන්නේ සංඥා සංඥා කියන්නේ තමන්ගේ භාවනාදී භාවනා කියන්නේ කාය සංස්කාර මේ චිත් සංස්කාර සංසිදී කාය සංස්කාර සංසිදී චිත් සංස්කාර සංසිදීමට වෙනකොට අර ගත්ත සංඥා කියන්නේ පසුගිය වෙනාතික සංඥා සංසිදීමද කියනවා ඒතුල ඒ සංඥා සංසිදී වල ඒ ගත්ත සංඥා වලින්ම නේද සංස්කරණයක් වෙන්නේ කියන සංස්කාර හටගන්නේ මේක කියන්නේ ඔය ඉස්සර ඉස්සර ප්‍රශ්න සම්බන්ධයි කියන්නේ මේ චිත්තක්ෂණයට එනකොට රූප පිළිබඳ වේදනා සංඥා ඔක්කොම කරගෙන තමයි සංස්කාර පිළිබඳ ඔය කියන විදිහට මේ පුරුෂයලාද අපිට කන්ට්‍රෝල් කරුවොත් නැහැට අහන්නේ. නිසා කාය සංස්කාර නතර කරලා සීලක පිළිහිටලා සමාධික පිළිහිටලා ඊයත් කාලා අදනම් කන්නේ කියලා හොඳට හිත හදාගෙන ගියොත් විතරක් අපිට පුළුවන් වෙනවා චේතනාවක් එන්නත් ඉඩ තියෙනවා නොඑන්න කටයුතු කරන්න. නමුත් ඒක පරියන්ක මුලදී කරලා බෑ. ඉතින් එනකම් භාවනා සතිය දිනුනාට පස්සේ තමයි මේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ චේතන නොකරන අදහස. පිටිස්සලා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඕන බාන කරන්න වාඩි වෙන්නේ කොහොමද සක්මන් කරන්නේ කොහොමද මම දැන් මේ ආනාපානෙ හිත යොදවන්නේ ඔක්කොම චේතන මේ චේතන ගෙවලා ගෙවලා ගෙවලා චේතන පුංචුලා තැනකට එනවා නියොත්තේ කනන්න පුළුවන් වෙනවා ඉතින්දි කඩපන් කියලා බුදුහාම කියන්නේ එහෙම නැත්නම් කියනවා නම් කැලේ ගහතියෙදී ඕක බිම දා ගන්න නැතුව අතුප අහින්න නැතුව gediye සකස් කරන්න නැතුව බොරදම් ගහන්න නැතුව ලෑලි කරන්න නැතුව පටලෙට ගෙනන්න නැතුව උපකරණේ හදා ගන්න නැතුව කැටයක් පටන්න බෑ ඊළඟට දැන් චිත්ත සංස්කාර මූලික වශයෙන් අර කියන්නේ අනාපානසති භාවනාදීත් අර කියන්නේ දෙන්නේ දේශනා කරන ආකාරයට මූලික වශයෙන් චිත්ත සංස්කාර හඳුනා ගැනීම කරන්න කියන්නේ කියන්නේ කියන්නේ මේ චිත්තේ මොකක්ද කියලා කියන්නේ රාග සිතාද දෝෂ සිතාද දඬු කියන්නේ ඒ මූලික වශයෙන් එතෙන්දී හඳුනාගෙන නේද ඒ සංසිඳීම හඳුනගන්න වෙලාවේදී රසයක් තියෙනවා. එයා ඒක වාර්තා කරන්නේ නැහැ. යාට තේිනවා මට දැන් රාගය එනවා තේිනවා යනවා තේිනවා. ඉතින් තාම තියෙන්නේ සිලිලාරේ. නමුත් මේ රාගය ආවට ගියාට පාලනයක් නැහැ. එතකොට කවදාද කියනවා මට ඉස්සර වගේ නෙමෙයි රාගය එනවා යනවා. ඒ වගේම ද්වේෂයත් එනවා යනවා වෙන්නේ. එතකොට කියනවා ওই රාගේ මම කියන්නේ තින්න චේතනාවක් ඉන්න බලන්න. ද්වේෂය මම නොකර ඉන්න. එතකොට මේ මනුස්සයා එතන මෝරලා. ඒ නැත්තම් කර්මස්ථානාචාරයට අවබෝධ කරගන්න ඕනේ මෙතෙන්දී මේ උපදේශය දෙන්න ඕනේ. මුලින්දම චේතනා කරන්නේ නැත්නම් කොහොමද බාන කරන්නේ? වෙන්නේ බෑ. නිසා අපි තේරුම් ගන්න ඕනේ මේක මේ ගිවම් කරන වැඩ පිළිලක් කියන්නේ හරියට තැනට ගියාම යන්නේ ගහන්න ඕනේ. ඊට කලින් ගහලත් බෑ පස්සේ ගහලත් බෑ. මම නැතුවත් බෑනේ. මම නැතුව මේක මේ සංස්කාර ගැන කතා කරන ෆිලොසොෆිකලි කියනවා සංස්කාර කොයි වෙලාවකට නතර වුණා නම් ඒ මනුස්සයා ඥාන විභාගීය සියදීනසා ගැනීමටපත් වෙනවා. ඉවරයි ඒ මනුස්සයා ගන්න දෙන්නේ. අපිට ඕන කියන්නේ සංස්කාර දපණි දපා ගන්න එක. අපේ අතේ අතට ගන්න එක. එහෙම නැත්නම් එයා මේචල් කරගන්නවා මිසක් සමතය සමනය කරන මිසක් සංස්කාර ගෙවම් කරන්න බෑ. ගෙවම් කරුවොත් ජීවිතයක් පවතින්නේ නැහැ. මම මෙයාමයි මම මේ නැති කරන්න උදව් කරන්නේ. නිසා මම එනකොට මම මේ අඳුනගන්න එක කෙලෙසයක් නෙවෙයි. උගේ අංගපසක මෙහෙමයි අඬු මෙච්චර තියෙනවා මෙහෙමයි මේක කියලා හොඳට අවබෝධ කරාට ඒක ඌට පොහොර දෙමීමකුත් නෙවෙයි හැබැයි ඕන වෙලාවට ණය විද ගන්න ඒ තොරතුරු අවශ්‍යයි. ඒ නිසා අපි මුගා කරලා තමයි රූප පිළිබඳව තියෙන අපේ හොයා බැලීම රාගය ඇති කරගන්න කියලා නෑ. හොයා බලන්න ඕනේ. වේදනා පිළිබඳව හොයලා බලන්න ඕනේ. සංඥා සංස්කාර අලගිය මුලගේ හතරමයි දැනගන්න ඕනේ. දැනගත්තොත් විතරක් අපිට වෙලාව ආපිලාට ණය විද ගන්න පුළුවන්. ණය විදගත්ත පස්සේ වැඩ ගන්න. ණය විදින් නැතුව කරත් එකට විද ගන්නත් බෑ. ණය විදින් නැතුව ඊගාට හරක් දෙන්න බඳින්න නැතුව ගොවියා කර ගන්නෑ. තමයි කල්ැතුව තීරණය අරගෙනත් බෑ නේද? හිතන හිතනම් බොන්නේ නැහැ. නමුත් හිත දවල් වෙනකොට බොන්නේ නැහැ. අනුර බොන්නේ නැහැ. නමුත් අර ලබ්බේ ඉස්සරහ යනකොට හැරෙන්න හිතනවා නේද? ඒ සංදිමට හැරිලත් නෑ මම බොන්නේ නැහැ කියලා කුමාරසිංහ මහත්තයා ඒ මහරෑ ඒ කන ඒක තනි කර මම තනි කර විරුද්ධ ප්‍රකාශ කරන ඒ මහාටව ගත්තා ඒක හරිම කැතයි <laughs> නෑ නෑ නෑ ඒක කොහොමඩක්වත් මේ බණ පොලක් එම කාට පාර දීම සඳහා පාවිච්චි කරන්න පාවිච්චි කරන්නේ සින්දි හිට ගන්න ඕනේ එතන නෑ ඒක විදිහට කන බලන්න ඕනේ මේ වණ කියනට මේ මේ අර එක එක කනට සට්ටුව දැන් මම තනි කරම අයිතිවාසිකම් වෙන සටන් කරන බය වෙන්න එපා අන්තිම දේ වෙන්න ගන්න අමයි නෑ කනේ එහෙම එහෙම ආයුධයක් වශයෙන් පාවිච්චි කරලා ඒක හරිය නෑ එහෙම කරන්න කවුරුත් සම්මාන මේ මේ අරදාලා දන්නේ දැන් ගොඩක් අක්කේ ස්වාමීන් සිල් සමාය දැක්ක සුළු ප්‍රමතාවයක් තියෙනවා. භ්‍රමචාරී කියලා ඉන්නවා. මේ ගැටියක් ඥානවත්යක් තියෙනවා. ඒක සමාකට්ටිය බැලලා වුණත් බබා හදන්න නැතුව ඉන්නවා ඒගොල්ලන්ගේ මේ සංසාරෙත් එක්ක කරන්න කියලා. ඒතර ස්වාමීන් මොකක්ද ඒක තේරුම් ගන්නේ? ඒගොල්ලෝ අර ඉපදෙන ඉන්න කෙනාගේ අයිති නැති කරන එකද ඉපදෙන ප්‍රතිලා සංසාරයේ ඉපදෙන කෙනාට නැති කරන එකද මොකක්ද ඒක? ඒකදී මටත් එක දවසක් ඒ අර හොඳ ඒක නතරම හොඳ এডুকেටඩ් ලේඩි කෙනෙක්. ඇවිල්ලා මට බැඳලා ඉන්නේ තින්චිනේ කෙනෙක්. දෙන්නම මොකොත් නෑ ආයේ ඒ කියන්නේ මම දැකලා දෙන කොහොම සාර්ථක ජීවිතයක් ගියාම හරියට සලකනවා. ඒ ලේඩි මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට මේ බණ ඇහුවට පස්සේ මගේ නෙමෙයි ඇඟවල බණ වගේ අහලා මට ඊට පස්සෙලා රාගාසාවක් එන්නේම නැහැ. ඒ නිසා අපි දෙන්නගේ කිසිම එහෙම මේ මෛත්‍ර සම්බන්ධයක් නැහැ කියලා මම ගොඩක් හරි කතරේ වාචාල මිනිසෙක් හරියට කියනවා ඒක. ඊට පස්සේ මම කොහොම උඹේ උඹේ ආශාව ඔබ නතර කරගත්තට මහත්යට ආශාව තියෙනව නැද්ද කියලා දන්නවද කියලා. අප්සෙට්. ඉතින් මම ඒක අසාධාරණයි. දැන් උඹ ඒකපාක්ෂිකව තීන්දුවක් කරන් තියෙනවා. උඹ ගිවිස ගත්තා මගුල් මේසෙදී නැත්තම් මේ රෙජිස්ටර් ඉස්සරහා මම ජීවිතය වෙනකම් මනසත් එක්ක ඉන්නවා. ඒක දැන් උඹ ඒකපාක්ෂිකව තීන්දුවක් කරන් තියෙනවා. නෑ මම මෙහෙම කරන්නේ. ඊට අර මනසේ දැන් මොකද වෙන්නේ? එක්කම සම්බි දුරචාරයක්. එතන මෙතන සබ කරන්නේ. එහෙම නෙවෙයි. එහෙම ගත්තට ගිවිසම ගිවිසට වැඩ කරනවා. ඊට පස්සේ අපි හිතනවා දෙන්නම තීන්දුව කරනවා කියලා හිතමු. වෙනම මහකාශ්‍යප මහරතනගේ බත්‍රකච්ඡානා තීඳු කළ තිබුණා. ඒ තීඳු කෙරුවට පස්සේ නම් ඒ දෙන්නට අයිතියක් තියෙනවා. අයිතියක් තියෙනවා. කියන්නේ දෙන්නම දැනගෙන. හැබැයි එක්කෙනෙක් ගන්න පුළුවන් ඊස්තටික් පැත්තෙන්, තව කෙනෙක් ආධ්‍යාත්මික පැත්තෙන් වෙන්න පුළුවන්. නිතර කණදිනු කරන්න ඕනේ. අපි දින ගිවිස ගත්තේ වෙන දෙයකට. දැන් කරන්න වෙන දෙයක්. මම හිතන්නේ එහෙම කරන්නේ. මගේ අධ්‍යාත්මිකත්වයට මට අයිතියක් තියෙනවා ධම්මික උපාසක. මුලදී සෝවාන් වෙලා ඉන්නකොට කිසි සම්පත් වින්දා. ඊට පස්සේ අනාගාමීලා විතරයි ලැඳාරම් පැත්තකට ගියාම ගෑණික් කල්පනා කළා දවස් ගානක් සෆර කළා. දැන් මේකෙත් ඒක ඊට පස්සේනේ කාරණේ අහුවම් කිව්වේ. එහෙම අනුගේ අයිතිවාසිකම නෙමෙයි මගේ ආත්මික මේක ගුණේ පාවා දෙන්න. නෑ මම ඒත් කියනවා නෑ නෑ මම මගේ මම මේ කියන එක පොඩ්ඩක් කියන්නේ එතකොට මම කියන්නේ අපි දෙන්න එකතු වෙලා ඇග්‍රීමන්ට් එකක් ගහුවා. ඒක වෙනයි. ඒක සමාජීය දෙයක්. මේක අධ්‍යාත්මික. නෑ ඒ අඩුවනේ මම කියන්න ඕනේ මම අධ්‍යාත්මික වශයෙන් මම මං වැලකීමකට වෙනවනම් Brahmachariව වෙනවනම් ඒක තමයි දිව්‍ය සාදු කියන්නේ. එහෙමනම් සිද්ධාර්ථ කුමාරයා දරුවෙක් හදලා පැනලා ගියාම ඒකත් වැරදි. නෑ නෑ මම මේ මම මේ කියන්න හදන කතාව ඒක නෙවෙයි. මම මේ කියන්න හදන්නේ අපි ඇග්‍රීමන්ට් එකට ආවන ඇග්‍රීමන්ට් එක වෙනස් වෙනවා අඩුගානේ මේ මාසෙට ඇග්‍රීමන්ට් එක නෑ කියලාවත් කියන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ප්‍රතිචාරයක් නැහැ. ඔව් සමාජයෙන් නෑ. ඒ කඩන්නේ නැත්තම් මේ රක්මිට රසාව කිච්චේ බුදුහාමුදුරුවෝ කිව්වේ කඩලා කඩලා පොරොන්දුව කඩන්නේ නැත්තම් රසාව කියන්නේ තියෙන දීගන්නේ තියෙන උසාවින තියෙනවා පොලිතින තියෙනවා ඒක පහ කියනවා යුද්ධ තේවාවේ ඉන්නවනම් පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඉවරලා රජුරණ කියලා කියනවා බුදුරජාණන්සේ කියලා තියෙනවා. ඒකෙම හැම තැනකදීම කියලා තියෙනවා කිසිසේත්ම විනය ධර්මයේ ප්‍රඥා වැඩනකොට සදාචාරයට හානි වෙනවා නම් ඒක නෙමෙයි සදාචාරය. ඒක තේරුම් ගත්තේ නැතිකම නිසා තමයි කලුපන්න මාතය කියලා තියෙනවා බුදුරජාණන්සේ කොච්චර ඥානයක් ඇති කරන්නේ. කද්දාව සමාජයේට සදාචාරයට ශොක්‍යම් දෙන්නේ. පස්සේ හරි ගිහිල්ලා ඒක කොම්පෙන්සේට් කරන එක එයාට නොකර ඉන්න බෑ. සංඝංශය දරුවෙක් උදාලා ඇවිල්ලා හාමුදුරු කෙනෙක්. පුංචි අත දරුවා දාලා ඇවිල්ලා. මෙහෙම ඉන්නකොට දරුවා ගෙනල්ලා ඉස්සරහට දැම්මා. මෙන්න ඔයගේ දරුවා කන්න බොන්න දෙන එක මට බෑ කිව්වා. ළමයා අඬනවා. ගෑනි දාලා යන්නේ කියලා. ගිහින් හැංගිලා බලන් හිටියා. බුදුහාමුදුරුවෝ දිවසින් බලන්නේ. ඇස්සරිය. පස්සේ හුඟා කියලා ඉඳලා ළමයා යනකොට ගෑණියා ළමයා අරන් ගියා. ඒත් ඇස්සේ බුදුහාමුදුරුවෝ සාදු කිව්වා. ඉතින් මොකක්ද ඒකෙන් කියන්නේ? ඔබේ අධ්‍යාත්මික ගුණය ඔබේ නිමුක්තිය මේ අනුන්ගේ මැරෙන දරුවෙක් වෙනුවෙන් කැප කරනවට වඩා ඔබ ශ්‍රේෂ්ඨ මිනිහෙක්ම කළේ කියලා. දැන් ඒ එතකොට නම් එතකොට නම් අර ඒ මේ සංගාමජී හාමුදුරුවෝ රහත් වෙලා රහත් වෙලා රහත් වෙලා එනවා වැරදි උඹ රහත් වෙන්න අයිතිවාසිකමක් නෑ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ රහතන් වහන්සේගේ නොසලී සිටීමේ ශක්තිය. නමුත් ඒ රහත් වෙන ප්‍රමාණයට වැඩි අතරමැද මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ සීලයෙන් සමාධියෙන් සමාධියෙන් ප්‍රඥාවට ඊගාට ප්‍රඥාවවිල ආය සීලයට කරගෙන මාර්ගය ප්‍රතිසම්පන්න දුන්නේ මේ කිසියම් තැනක සදාචාරාත්මක පද්ධතිය හොල්ලන්නේ නැතුව යනවා. පස්සේ කරපු වැඩ. පස්සේ කරන්න ඕනේ. පස්සේ කරන්න ඕනේ. අපි ගියා අම්මගෙන් තාත්තගෙන් විතරක් අවසර ගන්න කිව්වා අර හේතුව නිසා දරුවෙක් නිසා. නමුත් ඊයින් පස්සේ කායිමත් අවසර ගන්න සුදුසුද කියලා කිව්ලා කිව්වේ හරි ස්වාමීන් වහන්සේ ඔක්කොම හරි. මේ ඊට පස්සේ මම එකක් කියන්නම් කොල්ලෙක් පැවිදුණාට අම්මයි තාත්තෙන් අවසර ගන්න. ඒක හරි. බුදුහාම දුන්නනේ. ඒක හරි. නමුත් වෙන කාගෙන් අවසර ගන්න. එතකොට කවුද බෑගෙන් අවසර ගන්න කිව්වද? ඕනගෙන් අවසර ගන්න. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒ කියන්නේ සමාද පද්ධතියේ තියෙන ඔක්කොම ලින්ක්ස් වලට ඕන එක තැනකට කියනවා. මේක වෙලා ඒ කියන්නේ දැන් මෙහි ඉන්නකොට එක දවසක් ලොකු ස්වාමීන් වහන්සේ වෙච්ච සිද්ධිය. ඔය ත්‍රිඥාන හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා අවසර ස්වාමීන් වහන්සේ මට මේ කකුල් දෙක පල්ලයට දාගෙන දාහනේ වළඳන්න බෑ. මේ කකුල් දෙක මෙහෙම තියාන වළඳන්න ඕනේ. ආසනේ මෙහෙම ඉඳගෙන. ඒ ලොකෝ හොඳයි කියන්නේ. යට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කිව්වා හැබැයි ළඟින් ඉන්න කෙනාට කියන්නේ. ඉවරයි. ළඟ ඉන්න කෙනාට කියන්නේ. එහෙම නැත්නම් මම හිත පිටිපස්සේ යන්නේ නැහැ. මන්ට දිගට භාවනා කරන්න. දන්නෙත් නැහැ ඒක උගා හිතෙනවා. ඒකට කෙක්කිනුට කියලා තියන්න ඕනේ මචං මේම මම භාවනා කරනවා මට වැදුනොත් මම ඉන්නේ නැහැ. ඔබ ගණන් ගන්න බෑ. ඒ මනුස්සර කියන්නේ නැතුව මේ වැඩේ කෙරුවට පස්සේ අර මනුස්සයා ඇවිල්ලා මෙයාට භාවනා කරන දා තට්ටු කළා මේ පින්නපාත යන්නද කිව්වොත් මේ මට බයින්ඩ් අයිජියකුත් නැහැ නේ. අපි givisumuකට ඇවිල්ලා නැතිනේ. ඒ නිසා ඒ givisum හැම ආයතන කියන වගේ ඒ කරන්න ඉස්ලාම් කරගන්න තරම් අපිට දිබ්බ චක්කු නැහැ. මොකද පස්සේ හරි මතක තියාගන්නට අර givisumට ගරු කරන්නේ. givisumට ගරු කරුවොත් ඊට පස්සේ මේ මනුස්සයා කියනවා මේ මන මේ ආමුදුමට කියලා තිබුණා නේ කියලා. ඒ වගේ සිද්ධි කීපයක් වුණා ලොකු සංචිනක. ලොකු සංචින කියන්නේ හරි වැරදි නෙමෙයි මනුස්සය වැඩි. පස්සේ ඊටුන ආදර්ශය මොකක්ද? මේ පද්ධතිය දුවන්නේ කොහොමද? ඉතින් ඒකේ තියෙන මොකක්ද කියන්නේ? සදාචාරයේ ඉක්මවන්න තමයි මේ විපස්සනාව තියෙන්නේ. නමුත් විපස්සනා කවදාක සදාචාර පද්ධතිය බිඳින්නේ නැහැ. සදාචාර පද්ධතිය හැලවලට කරන්නේ නිසා බුදුචාන් වහන්සේ දේව නෙමෙයි මනුස්සමයි. නිසා ආගමක් වශයෙන් අවුරුදු 5000ක් කල මේක තියෙනවා. ඔය හැපි හැපි තියෙනවා. ඉතින් මේ දේ ප්‍රඥාව ඇවිල්ලා සීලයට නැවත උදව් කරන එක සීලෙන් නැවත ප්‍රඥාවට යන්නේ ඒක ඒක පුද්ගලිකව වෙනා මිසක දෙතුන් දෙනෙකුට ගන්න බෑ. ඉතින් ඒක තමයි නිරෝධ සමපතිය සමාදිනකොට උනත් මම කියන සංඝයාම ඇවිල්ලා කතා කරොත් නිරෝධ සමාපatti හිටියත් අදිෂ්ඨානයක් අරන් බලයන් මේ සංඝයාගේ දෙකට කතා කරනවා නැගිටින්නේ. ආනන්ද හැමතුරු තුන් සැරයක් බුදුහාමතුරු ආනන්ද සමාපatti හිඳති කියලා කතා කරා. පළවෙනි සැරේ කතා කරන බුදුහාම කල්පනා කියලා. දෙකෙත් කරන තුන්වෙනි සැරේ කියනවා උඹ දන්නවනම් ආනන්ද මම හිටියේ ආනන්ද සමාපatti කියලා මං හිතන්නේ උඹ කතා කරා කියලා බලපන් අර 500 මේ ඉන්නේ ආනන්ද සමාපatti. උන් එක්කටවත් ගායන උඹට විතරයි ගායතිනේ කියලා ආනන්දවට ටොක කනිනවා. හැබැයි අහුවෙත උදේ වෙන්න ඉස්සර නැගිටලා කටයුත්ත කරනවා. ඉතින් ඒ නිසා ආයතන යසෝදරාව හොයාගෙන ගිහිල්ලා අර කකුල් දෙකේ දෙහාලිය වැරෙනකන් කඳුළු වැරෙනකන් අඬන්න ඉඩ දුන්නා. සුද්ධෝදත රජුක බුදු වෙලා ඉන්නේ මිනිස්සු එපා කකුල් දෙක අත ගන්න කියලා. බුදුහාම කිව්වා ගන්න එපා. ගත්තොත් පපුල පැල්ල මැරෙනවා යම්මන්නේ. ඔය අඬ බුදාවයි. ඒ වගේ වෙලාවලට බුදුරජාණන් වහන්සේ තියෙන එක්සෙප්ෂන්ස් වගේක්. ඒක සාමාන්‍යයෙන් මූල ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒක තමයි ඔය සුන්දරත්වයේ තියෙන්නේ. ඒ කියන්නේ සාසනීය තියෙන සුන්දරත්වය අපි කියන ඔය තොරණක් ගහන්න හේතු වෙන කතාව වෙන්නේ. ඒ ටික පිරීලා තියෙන අපේ ශාසනයේ වගේ ඊස්තටික් වැලියුස් වලින් පිරීලා තියෙනවා. ඉතින් ගොඩනෙක් වෙස්ටර්ස්ලා කියනවා ඕක වෙස්ට් එක බාරගන්නේ නැහැ. ඒ නිසා වෙස්ට් එකට ආගම යන්නේ නැහැ. පැවිද්දක් හරියන්නේ නැහැ. මේක චින තද ප්‍රඥාව වගේම කියලා කියලා නේ. ඔබ පහර දෙන්න බලන්න ස්වාමීන් වහන්සේ වදකෝල් වඩ වදකෝල් වඩ පත් කරා. අපි ගාන්ධි වල කිව්වනේ බිරිඳ ඉන්නවා ඒ කට්ටිය කාට හරි කියලා අයියට කොක්කොන් ගන්නේ දීලා එන්නේ කියලා. රාණික අතපෑමක් කළා මිනිහ කොල දෙලෙන්නේ කියලා තියෙන්නේ. කොහේ යන්නේ? නෑ ඒක හරි ඔය ඔය උඹලා පැනපෙවුන් තමයි පපුවද අබ කාලා ආපු කට්ටිය ඔය ඔය මොරන්නේ මේ යවම සමනස්තා පොඩි දෙයක් මේ අවස්ථාවේ මත උනා දැන් තුන් ලෝකාතුල සම්බුද්ධ ඥානයක් වුණ සම්බුද්ධයන් වහන්සේ දැක්කා අඟුලිමාල ධර්මම් පිට වෙන්න ඕන නැත්නම් මව මරලා ආනසය කර්ම කරලා නිරේත යන බව එතකොට ඒ වගේ සම්බුද්ධ ඥානයක් තිබුණ සම්මුතයන් වහන්සේ සුද්ධෝදන රජතුමා කියන තන් මේ දරුවන් නෞකෙනින් අවසර නොගෙන පැවිදි කිරීම හොඳ නෑ මෞඛ්‍යන්ට දුකක් වේදනාවක් දැනනවා කියන එක අවබෝධ වුණේ නැත්නම් මොකද වහන්සේම කිව්වා යසෝදරා දේවියට ඉඳගෙන ඉන්නේ කිව්ව එක විදිහට එන්න නන්න ඔපපැල මරනවා කියලා මේක සම්බුදුරජාණන් වහන්සේගේ තුන නියතමානී ගුණය පෙන්වන්න ධර්මයට ඒ විදිහට ඇතුළත් කරලාද නැත්නම් මොකද ස්වාමීන් වහන්සේ? නෑ එහෙම අපිට හේතුව කියන්න බෑ. කරනාසි කියන්නේ තනියේ කිරි දුන්නාට බබා අඬනවා කිරි දෙන්න එපා අජීර්ණ වෙනවා. බබා අඬන්නේ ඌට ඕන වෙලාවට. එතකොට ජීවත්. එතකොටයි මාතෘත්වයේ තියෙනනේ බබා රේ යන කොහමද කිරි බීපන් කිව්වොත් ඒක උඩ බන්ද තන්නේ. ඒ නිසා අඬනකම් කිරි දෙන්න එපා. කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. ඒ තරම ප්‍රැග්මැටික් බුදුහාමුදුරුවෝ. එනතෝ කාටවත් මේ බුදුහාමරගේ මේ සෞරංජිතානේ කැලි වලට කපලා එක එක කරන්න කැලි කැඩ දෙන්න බෑ. ඒ පැත්තෙන් එන්න ඕන. ඒ පැත්තෙන් එන වෙලාවවල ඒ කියන්නේ මේ පොලි බෝල් වල ඩෑෂ් එකක් ගහනකොට කොයි බෝලෙටද කියලා බෝල එන්නේ ඉතලා කියන්නත් බෑ ගියාට පස්සේ කරන්නත් බෑ. එයා එක ටක් ගාලා තියෙනකොට මෙතනයි වැඩි ගැහුණා. ගැහුවොත් වම්බෙන් කටි. මේවම පාස් එකව හෙව්වා. හරි ඉතරයි. පාස් එක බලන්න ඕනේ. ඒ කියන්නේ අර අපේ එකේ කිව්වේ මම අවුට් වුණා මිසක් අද නම් අවුට් නැත්නම් සෙන්චරියක් ගන්න බලන්න ගියේ කිව්වා. වැඩ නැහැ නේද? ඌ ඒ තරම්ම ගැම්මෙන් ගියේ. ඉතින් මොකද කරන්නේ? අවුට් වෙලා ඉරගමන් කියනවා. මචං අද අවුට් වුණ නැත්තම් සෙන්චරියක් ගහන්න ගියේ කියලා. හැම කෙනාම එහෙම තමයි. නමුත් මේ ප්‍රායෝගිකත්වය එහෙම නැත්නම් මේ අවස්ථාවේ කියලා ප්‍රස්තාව කියලා එකක් තියෙනවානේ. ඒ මේ මොකද්ද මේ ඉම්ප්‍රොම්ප්ටු ඒ වෙලාවේ තීන්දුවක් ගන්නවා කියන එක බාලදක්ෂ ව්‍යාපාරයේ බුදුහාමුදුරුවෝ විතරයි තියෙන්නේ. අනිත් එක්කෝම සැලසුම් කරන්න හදනවා. මේ සැලසුම් කිදීම තුච්චයි. නැතුව බෑනේ ඔක්කොම සැලසුම් කරන නිසා yes sir කියන්නේ එකයි තියෙන්නේ. ඔය කොච්චර සැලසුම් කරත් වෙන්න ඕන දෙයක්. ඒක ඒක වෙනමම ධර්මයක්. ඉතින් ඒ නිසා වෙන්න ඕන දේ වෙනවා කියලා අපි සැලසුම් නොකර ඉන්නත් එපා. සැලසුම් ඔක්කොම වැඩන්නේ කියලා බැනලා වෙලා වෙන්න ඕන දේ වෙනකොට අන්තපත්ත වෙන්නත් එපා. ඒ සැලසුම් කරන කට්ටියට එක්ක වෙන්න ඕන දේ මම කරනවා කියලා ගියාට කිසි කෙනෙක් බාධාවක් වෙන්නේ නැහැ. මේවා නිකන් මූල ධර්ම ප්‍රත්‍යක්ෂ ඉක්මවල යන වෙලාව. මූල ධර්ම එනවා ඉස්සර වෙලා ප්‍රත්‍යක්ෂේ කොහෙද? අපි හැම වෙලාවෙම සජීව ජීවත් වෙනවා නම් එන බෝලේ හැටියට බැට් කරනවා මිසක් අපිට කියත හැක මචං මම සෙන්චරියක් ගහන්න වෙනකොට හොඳ බෝල් ටිකක් එපන් කියන්නේ ප්‍රැක්ටිස් කරනකොට නම් කරත හැකි නමුත් මේ ඉන්ටර්නැෂනල් ටීම් එක ගහද්දී ඕස්ට්‍රේලියාවට ගානක් කියලා කියත හැක මට සෙන්චරියක් ගහන්න ඕනේ කියලා වෙන්නේ නැහැ ඒ නිසා මේක හරි සුන්දර ධර්මයක් ඒ නැත්තම් හරි සජීවී දෙයක් මූලධර්මකාරය වුණා හොම්බේ අල්ලන්න ගියොත් හොම්බේ එන්න දෙයට ලෑස්තිලා තම්බි කිව්වට පස්සේ ඔරුව හැරුණාට පස්සේ ඉපමතර වැඩි හොඳයි කියලා අන්න ක්‍රමී ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ මේක හිතා ගන්න. දැන් මේක එම අහලා තව ප්‍රශ්නයක් අහුවොත් එළවනවා. ඒක තේරුම් ගන්න ගන්න ප්‍රශ්නේ නෙවෙයි. සබ්බේ සංඛාරංචාති යදා පඤ්ඤාය පස්සති අදින්දි දුක්ඛේ සමබ්බ විසුද්ධිය කියන එක දැන් මෙතන අපේ ධර්ම සාකච්ඡාවේ ධර්ම දේශනාවට පැහැදිලි වුණේ මේ සියලු චිත්ත සංස්කාරයන් තමයි අනිත්‍ය කියලා මෙනෙහි කරන එක. නමුත් දැන් සජීවී අජීවී සියලු දේවල්ම සංස්කාර හැටියට ස්වාමීන් වහන්සේ ඒවත් අනිත්‍ය බව දැන් එහෙම කන්නේ නැහැ බුදුරජාණන් සජීවී අජීවී දේවල් ධම්ම කියලා කිව්වා. තමන් පරිලෝකගත ටිකට සංස්කාරිකව සබ්බේ සංඛාරානිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ ධම්මා අනාත්ත. අනාත්ත කියනතර සජීවී අජීවී දෙකම තියෙනවා. මේ සංස්කාර කරන්නේ තමන් මුළුවේ දාගත්ත කක්ක ටික. ඒක චිත්ත සංස්කාර විතරක් නෙවෙයි. කාය සංස්කාරත් මේ අහ කියන්නේ රෙද්දාසේ දාගත්තට පස්සේ ඒක දුක දෙනවයි කියලා කියන්නේ අහ කියන්නේ රෙද්දා මේ දුක් දෙන්නේ නැහැ. ඒක 3000 දාගත්තට පස්සේ තමයි සංස්කාර කරගත්තා කියන්නේ. අහ කියන්නේ එව්වා. Taman ගාවට ගාගත්තට පස්සේ තමයි සංස්කාර වෙන්නේ. තීන තාක් දේවල් සංස්කාර වෙන්නේ නැහැ. බෑ බෑ බෑ දැන් නෑ ඒක මල ගෙදර කට්ටියෙන් අහ ගන්න ඕනේ ඒක. ඔක්කොමලා මේ නිවන් දකින්න ඕනේ මැරුණට පස්සේ මේගොල්ලන් ඒ නිසා අපි බලහත්කාරයෙන් අපි මේ සතිවාරය સમાપ્ત කරන්න මොන යෝජනා ඉදිරි කරගන්නවා. අපි අනිච්චාවත සංකාර නෙවෙයි ස්ථාවරතාචම් මේ කියලා ධර්ම දේශනා සතිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා.